චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මිත්තා භාවේ තබ්බා යාපාදස්ස පහනායාති කෞරණීය යෝගාචර මහා සංඝරත්න අවසරයි අපි පසුගිය බ්‍රහස්පතින්ද දවසේ මේ වාගේම මේ ධර්ම දේශනා මාලාවට සම්බන්ධ 41 වෙනි දේශනය පැවැත්වුවා අද මේ ඊගාව සතියේ 42 වන වාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වාර 42ටම අපි ඉස්සරහින් තියාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති සුත්තක නිකායේ දානපාලියේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ භාවනානුයෝගී හිටපු ස්වාමීන් වහන්සේ නමකට වෙච්ච අකරතැබ්බයක් අනුව සරුවචන් වහන්සේ මත්තකක් වෙන දේවල් පහළ වෙන නිසා එවැනි තැන්වලදී පිළියම් කටයුතු ආකාරය එහෙම නැත්නම් එවැනි தත්ත්වකටපත් නොවීම සඳහා සරුවඥතා ඥානෙන් දියාටි උපදෙස් පන්තියක් තමයි දීලා තියෙන්නේ. අන්න ඒ විදිහට බලනකොට යම් කිසි කෙනෙකුට පැවිදි වීමෙන් බලාපොරොත්තු වෙන ඒ අවසාන ඵලයේ වෙන චේතෝ විමුක්තිය එහෙම නැත්නම් මේ නිවන සාක්ෂාත් කරගන්න තාම බැරි වුණා නම් ඒක නා ඒ සඳහා දක්වන අනුග්‍රහවත මේ නිවන සඳහා ලබා ගන්න කැමති වෙන නිවන සඳහා පරමාර්ථය සඳහා දක්වන අනුග්‍රහ වශයෙන් විතරෝම Taman කල්යාණ මිත්‍ර ආශ්‍රයක ඉන්න බව වග බලා ගන්න. ඒවට කියන්නේ අනුග්‍රහ කියලා. මේක නිකන් බලනකොට පැවිද්දටත් නිවනටත් විපස්සනාට සමතට කොයි එකටත් අනුග්‍රහ වශයෙන් තමයි මේ තෝරන්නේ. ඒ වගේම නිතරම තමන්ගේ සීලය අලුත් කරගෙන අතිශීලයක් බවට පත් වෙන්න. සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංගතෝ විහෙරති කියලා නිතර තමන්ගේ සීලය පිරිසිදු කරලා අලුත් කරගන්න ගතියක් තියෙනවා. ඒ වගේම තමන්ගේ කතා විලාසයේ සල්ලාපය මිත්‍රෝම අප්පිච්ච කතා ආදී දස කතාවක් වලට සීමා කරලා නොකත යුතු තිරස්චාන කතා මාත්‍රිකා සිද්ධක ගෙවම් කරලා ඉක්මවල ඒ අල්පේච කතායි යෙදලා ඉන්නවා ඒ වාගේම විතරෝම අරමන ලද වීර්යයක් ඇති එන එන සෑම කාරණාවකින් කුසීත වස්තු හොයන්නේ නැතුව විද්‍යාරම්භ වස්තු හොයන්න දක්ෂ වෙන්න ඕනේ පස්වෙනි කාරණාව තමයි ඥානය ඇති වෙන්න ඕනේ මේ උපදින තාක් දේවල් හේතුඵල ධර්මයට අනුව උපදින තාක් දේවල් නැති වෙන සුළුයි මේ සංස්කාර વિશે ඉතර ලොකු බලාපොරොත්තු කියන්නේ නැතුව උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ උපදින දෙයක් හැමදේම නැති වෙනවා කියලා බලලා ලෝකයා මේ ඉපදීම් නැතිවීම දෙකේ උපදින පැත්ත මංගල වශයෙන් උත් දැකිය යුත්තක් වශයෙන් සැලකෙමින් ඉපදීම දිහාවට ඇස් දෙකක් අරගෙන කටත් අරගෙන බලانے හිටියට මේ උපදින දේවල් නැති වෙලා යන පැත්ත භංගය දකින්නකොට නිරෝධය දකින්නකොට වය දකින්නකොට විෂාත බඳගෙන අඬන ගතියක් මෙන්න මේ විලෝපණය මේ කම්පන චංචල ගතිය සැලෙන ගතිය සපල ගතිය දැක ගන්න නම් උදයත්ථ ගාමිනී අෂ්ඨගාමයක් උදයක් දෙකම සමානව බලන්න වයස් උදයත් දෙක සමානව බලන්න ආරම්භයත් නිරෝධයත් දෙක සමානව බලන්න ඕනේ. එකට සතුට වෙලා උදම්මනන්නත් එකට පශ්චාත්තාප වෙන ගතියක් කියන බාල බොළඳ ගතිය වෙනුවට ප්‍රඥාව තියෙනවා. ඉතින් අන්නේ විදිහට අර මේකේ ස්වාමීන් වහන්සේට අනුග්‍රහිත කටයුතු පහක් සඳහන් කරපු සරුවච්චන් වහන්සේ ඊට පස්සේ කියනවා තේනසපන බීජය බික්කුණෝ ීමේසු පංච ධම්මේසු පටිච්චාය සක්කාරෝ ධම්මා උත්තරින් භාවේකා මෙන්න මේ කරුණු පහ ඉස්හාවර කරගෙන ඒව සාහතික කරගෙන ඒ මතින් ධර්ම කොටා ධාතරක් වඩන්නේ. ඒ ධර්ම කොටා ධාතර කියන්නේ මේ නිවන සඳහා වෙන ආරක්ෂක ධර්ම වාක්‍ය. දැන් අපේ සම්ප්‍රදාන කූලව චත්වාරක භාවනා කියලා මේ බුද්ධානුස්සති මෛත්‍රී අසුභ මරණස්සති කියලා මේ මේ කාලෙ වෙනකොට ප්‍රසිද්ධයි. මේ සරුවච්චන් ආංශේ ශ්‍රීමුක දේශනාවෙන් සඳහන් වෙන ඊට ආසන්න තවත් මේ කට්ටලයක් තමයි. තවත් මේ පෙළ ගැස්මක් තමයි අසුභ භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්කුප්පච්ඡේදාය අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය මේක මම එදත් එන්න නැත්නම් ගියේ සතියේත් අපි මතක් කරේ යම් කිසි Taman මූල කර්මස්ථානයේ මේකය භාවනා ක්‍රමය මේකේ ගුරුවරයා මේකය භාවනා මධ්‍යස්ථානයේ මේකේ කියලා ඒක යම් කිසි තැනකට හිත යොදා ගන්නාතේ පුදුමාකාර වෙහෙසකර වියදම් අධික සැලෙන ගතියක් මිනිස්සෙක් ළඟ තියෙනවා. ඒකත් වැරදික තෝරාගත්තොත් ඊටත් ඇදී වෙහෙසක්. යම් වෙලාවක Tamanට මේකයි කර්මස්ථානේ මේකයි භාවනා ක්‍රමය මෙයයි ගුරුවරයා මේකයි ස්ථාන කියලා වගේ තේරුම් ගත්තට පස්සේ විශාල අස්සසිලක් තියෙනවා ඒක හරියටම. ඒ වුණාට වැඩේ ඉවර නෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා තමයි. ආරසාව තියෙනවා. ඒ මතු මැත්තේ නිතරම Taman සැලකිලිමත් වෙන්න ඕනේ මේ රාගයාගේ කරදර ඇති වෙන්න පුළුවන්. මේ වාතාවරණය යටතේ දැන් මට හරිතන හම්බුණා හොඳයි කිව්වට පස්සේ ඉතින් ස්පාසුන ස්පාසු වෙච්ච ගමන් එයා තනියම කල්පනා කරලා මේට වඩා හොඳ තැන් මේට වඩා සැප පහසු තැන් ලාභ සත්කාර ඇති තැන් වෙන වෙන සම්බන්ධ නානා ප්‍රවිධියක අර ආසවට ආනිය ධර්ම හතරට ඇදෙන. ඉතින් ඒක එනකොටම මේ ප්‍රත්‍යයෙන් කඩලා දාන මට්ටමට ගන්න නම් විතරෝම අසුබ සංඥා භාවිත කරන්න ඕනේ. මේ කොයි දේ ඇති වෙන පැත්ත සුන්දරයි. නමුත් මේවා හැම දෙයක්ම කුණු වෙලා හැලෙනවා. ඒ හැලෙනකොට හැමදාම පශ්චාත්තාපය තමයි තියෙන්නේ. ඒ නිසා මේ අසුබ පැත්තෙන් කරන්නේ ඒ වගේ නරක වෙන පැත්ත, කුණු වෙන පැත්ත, ඒවා හලුනට පස්සේ විප්‍රයෝගයෙන් ඇති වෙන දුක් පැත්ත පොඩ්ඩක් විශේෂයෙන් මෙතනන්ගේ රූප ධර්ම සම්බන්ධ කරගෙන යන්නේ අසුබට පාවිච්චි කරන්න වෙනවා. එතකොට රාගය මතුවෙනකොටම මිත්‍ර ස්වරූපයෙන් තමයි මතුවෙන්නේ. හැබැයි මෙයා මිත්‍ර ප්‍රතිරූපකේ. ඒක නිසා අසුභ භාවනාව අතේ දුරින් තියාගන්න. ඉතින් අපි ගිය වාර අසුභ භාවනාව පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරලා භාවනා ක්‍රමයකට සම්බන්ධ ඉච්ඡර තොරතුරු කතා කරේ නෑ. කෙසේ නමුත් අද වාරේ අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මෙත්තා භාවයේ තබ්බා විතක්කු ව්‍යාපාදස්ස පහනාය කියන විදිහට මේ නුරුස්නා නෝදනෝක්කඩු ගති අනුන්ගේ වැරදි හොයන ගති තමන් විවේචනය කරන ගති ඒ වගේම දේවල් හරියටම නූලට අකුරට වෙන්න ඕනේ කියලා ඒ දකින්න gati තේරම පහළ වෙන්නේ මේ ව්‍යාපාදයාගේ රෝග ලක්ෂණ විදියට. අන්නේ එනකොට අර ගෙවිච්ච දිගච්ච බරකරච්චයක් ගල්වල පාරක යනකොට ජරබරස් ජරබරස් කාලේ යනකොට මහා අමිහිරි සද්දයක් ඇහෙන්නේ අන මිනිස්සුත් සැලෙනවා. මැටි වලන් එහෙම තියෙනවනම් කැඩෙනවා. ගුණාටත් වෙහෙසයි. අන්න ඒ වෙලාවට ඒක සම්පූර්ණයෙන්ම ඉතින් තිරියම් කරලා කරත් හදන්න බෑ. නමුත් ඒකට අර එඬරු තෙල් ටිකක් දාපුවාම ලිහිස්සි. එහෙම නැත්නම් සිනේහනේ ටිකක් දාපුවාම අර ජරබර සද්දේ අඩු වෙනවා. ඒ යකඩ කැපිලා රත් වෙන ගතිය අඩු කරනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව කියනවා සිනේහනේ කියලා. අන්නේ ඉන්දරු කොල් තෙල් කුප්පියක් කරත් පැත්තක ඉල්ලගෙන යන එක පරණ කරත්තවල ඇති ඒ වගේම යෝගාවචරයත් නිතරම තමන්ගේ මේ ආයුධ මල්ලේ මේ මෛත්‍රී සෙනෙහනේ ටිකක් තියාගන්න. ඒකේ රෝග ලක්ෂණ එනකොටම රුස්නා ගති, අනුන්ගේ වැරදි හොයන ගති, Tamanට Taman අනුකම්පා නොකරන ගති, හරියට නූලට රූලට රෙට්ටට තියෙන්න ඕනේ කියලා හිතනකොටම දැනගන්න ඕනේ. මේ එන්න හදන්නේ ව්‍යාපාදේ තමයි. ඒ ව්‍යාපාදේ මතුවෙන්නේ විත්තත් උත්කෘෂ්ට ප්‍රඥාවක් විදියට වාගේ. නැත්තම් මේ හරියට මේ සිල්වන්ත වෙන්න විනය කරක වෙන්න හදනවා වගේ තමයි මතුවෙන්නේ. නමුත් කොහොමෙන් හරි වෙන්නේ? කපා හරින ගතිය. Tamange හෘදේ වස්තුවේ කැමැත්ත මොළයේ කැමැත්තට සං වෙන්න දෙන්නේ. දෙක දෙකට කපච්චාම මේ මනුස්සයා දෙකට කැඩිච්ච අපච්චපිච්ච ගැදවිල්ලෙක් වාගේ සැලෙන්න පටන් ගන්නවා. ඒ දන්නේ නැහැ මේ ඇතුළත තමංගේ හෘදේ වස්තුව සහ තර්ක මොළය අතර සම්බන්ධයක් නැහැ. මෛත්‍රියක් නැහැ. ඒ වගේම තමංගේ සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක නැහැ. එහෙම නැත්නම් දායක කාරකත්වොත් එක්ක නැහැ. මධ්‍යස්ථ පුද්ගලොත් එක්ක නැහැ වේදී පුද්ගලොත් එක්ක නැහැ හැම වෙලාවෙදීම මේ ව්‍යාපාරයේ මතුවෙච්චාම ඥාන ස්වරූපෙන් වගේ තමයි පේන්නේ නමුත් ඥාණයෙන් කරන්නේ මොකද්ද ඒ නුරුස්නා ගති දිගින් දිගට වැඩි කරනවා වැරදි හොයන ගතිය වැඩි කරනවා ඇතුළත Taman ගැන පශ්චාත්තාප වෙන ගතිය මෙච්චරක් වෙලා මට මේක වුණා කියන එක ඇති වෙනවා ඒ වගේම දේවල් මීට වැඩිය හරියට කෙලින් ඍජුවට කරන්න පුළුවන් ඒක කරන කරන්න ඕනෑ කියන ගැටි වෙනවා. අන්න ඒ වෙලාවට මෛත්‍රී භාවනාව අර ගල්වල පාර යන බරකරස් එකට එඬරුකල් ටිකක් දාන්න වාගේ දාන්න වෙයි. ඉතින් ඒ නිසා මේ කාරණා සාමාන්‍ය මනුස්සකම කියලා කියයි. ඒ වෙනත් තමයි සමාජ ධර්ම දෙකක් මේ උගන්වන්න හදන්නේ. නිතරම අසුභ භාවනාව ජීවිතයේ සුභේ පමණක් නෙවෙයි මතු වෙනකොට සුභ වුණාට හැම දෙයක්ම නැති වෙනකොට අසුභයි ආරම්භය මංගල වුණාට Nirodhaය අවමංගලයි. අන්නේ දෙකේදිම ඇති මේ ගති දැකගෙන මේ එන්න හදන අවමංගලය එන්න හදන Nirodhaය එන්න හදන අසුබය ඊගාවට මතුවෙන්න තියෙන සුබයෙන් යටපත් කරලා කරන්න හදන ගතිය මේ අසුචි කලයක් පිටින් සිත්තම් කරලා සායංගාල රසව කරන්න හදනවා. කොහොම කරුවක්වත් ඒකේ වැగిරෙන ඕජාව වැగిරෙනවා. ඒක නිසා මේකේ අසුභ පැත්ත, නිරෝධයේ පැත්ත, වය පැත්ත දකින්න කරගන්න. කොනකට වැඩි සිනහසේ නිසා අර වගේ නුරුස්නා ගති, ව්‍යාපාද ගති පහළ වෙනවනම් වෙන විදිහට කියනවනම් මේ රාගයාගේම හේවණල්ල තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මෛත්‍රිය කරලා නැත්නම් ප්‍රේම කරලා නෙමෙයි එහෙම නැත්නම් ආලිංගනය කරලා නෙමෙයි මේ බ්‍රහ්ම විහාර ධර්මයක් විතර මෛත්‍රී කරලා ඒ සම්බන්ධතාවන් අලුත් කරගන්න දැනගන්නත් ඕනේ. ඒක නිසා මේක වෘත්ති විරුද්ධ ධර්ම දෙකක් වගේ පෙන්වන්න පුළුවන්. කාගේ සඳහා පාවිච්චි කරන මෛත්‍රිය අසුභේ සඳහා පාවිච්චි කරන ද්වේෂය සඳහා පාවිච්චි මේ ද්වේෂය සඳහා පාවිච්චි කරන මෛත්‍රිය රාගය ඇති කරන පාවිච්චි කරන අසුභය දෙක තමයි භාවනා කරන දෙක වශයෙන් දෙකක්. රාගයේදී ඇති වෙන බැඳීම කපන්න අසුර භාවනාව. ද්වේෂයේදී ඇති වෙන ගැටීම අඩු කරන්න මෛත්‍රිය පාවිච්චි කරනවා. ඉතින් මේ දෙක සමබර කරගන්න දන්නේ නැති වුණොත් ඒ පවුල් අඩ දබර, රැකී රස්සාවල් ස්ථානවල කරදර, රට රාජ්‍යවල යුද්ධ, Tamange හිත ඇතුලේ පෙරලි දබර, නින්දයාක දැකි ගැටි පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඇත්තටම බණ භාවනා කරගෙන ගිහිල්ලා මේක තව දුරටත් ටිකක් විස්තර වශයෙන් කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් කායානුපස්සනා කොටසදී හොඳට කය කීකරු කරගෙන පැයක්මාරක් ඉන්නා මට්ටමට භාවනාව දියුණු කරගත්තත් විගතම යුද්ධේ තියෙනවා. ඇතුලේ යුද්ධේ තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා නිතරම අහනවා අපි වෙන අය කෙසේනම් ජීවන රටාවක් පවත්වන්න ඕනද? අපි වෙන අය මොන විදිහේ ආකල්ප සහිතව ගත කරන්න ඕනද කියලා මේ වැඩේ ඉක්මන් කරගන්න හරියට උපක්‍රම උපදේශ අහන. නමුත් ඒක ඉක්මන් කරන්න හදන එක ඒ තරම්ම ලේසි නෑ. ඒක මොකද බොහොම මේ විදිහට සිදුවෙන වැඩක්. නමුත් මේ වෙලාවේදී නිතරම මේ අසුභ භාවනා වැඩිමෙන් සහ මෛත්‍රී වැඩිම ආදී පිටේට යන පාරෙන් පිටපණින වාහනේ නැවත පාර්ථ ගෙනත් සබා ගැනීම සම්බන්ධයෙන් ලොකු සැලකිල්ලක් ඕනේ. ඇයි එහෙම වෙන්නේ? මේ ලෝකයා අපි කොච්චර නිස්සද්ද හිටියත් අපිත් එක ගැටේ. ඒක මේ ලෝකයාගේ දෝෂයක්වත් කතා කරන මේ මගේ දෝෂයක්වත් නෙවෙයි සරුවච්චන් ආන්දේ සර්වඥතා ඥාණයෙන් දැකපු දෙයක්. මම මම කවදාකවත් ලෝකේ සමග ගැටුන්නේ නැති වුණාට ලෝකේ මාත් සමග ගැටෙන එක කවදාකවත් නතර කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේ රාගේ සහ ද්වේෂේ පහර දීම නිතර සිදුවෙනවා. අන්නේ සිදුවෙන දේ තමයි ඇත්තටම තීන්දුව කරන්නේ අපි ඇත්තට භාවනාවේ ජීවුනද කියලා. මේ ආරම්භයේ ධානයෙන් පුළුවන් ගැතේ නිමිති පහළ වෙන ගැතේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය කියන එක අධ්‍යාත්ම දෙයක්. බාහිරට ඔප කළ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරලාට ඒක වැරදියට හිතා ගන්නත් පුළුවන්. අව탁සීරු කරන්නත් පුළුවන්. නමුත් ඒක ඇත්තද නැත්තද කියලා දැනෙන්නේ මේ බාහිරින් යම් කිසි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ එනකොට නම් කවුරුත් ටිකක් කලබගෑනි කලකොලොක්කම් වෙනවා. ඊට පස්සේ ඒකේ අලගිය මුලගේ තේරුම් දැනගෙන මේ කාවේ ව්‍යාපාදේ නිසා ඒ නිසා මෛත්‍රිය කරා. මේ කාවේ රාගේ නිසා ඒ නිසා මේකට අසුබ වඩන්න ඕනෑ කියන එක දැනගන්න බැරි වුණොත් ඒ මෛත්‍රී වැඩි යුතු තැනදී අසුබ වඩන්න ගියොත් මහා අවුලක්පත් වෙනවා. අවුලකටපත් වෙනවා. ඒ වගේම අසුබේ වැඩි යුතු තැනදී මෛත්‍රී වඩන්න ගියොත් ඒ ප්‍රශ්නේ දෙකට ඒක නිසා ඒක හරියට දැනගෙන කටයුතු කිරීම සාමාන්‍ය බුද්ධි ආගේ එහෙම නැත්නම් චරිත වර්ධනයේ එහෙම නැත්නම් සමාජයේ ගැටුම් ඇති නොකර ජීවත් වීමේ ලොකු මෝරච්ච ගතියක් ඇති කරන එකට කියනවා නිප්පක පඤ්ඤා කියලා. පාටිහාරීය පඤ්ඤා. පාටිහාරීය පඤ්ඤා කියන්නේ යොද යොද බැලීමේ ඒ නිසා ජීවිතයේ ප්‍රශ්න වලදී උපදම්වා ගත යුතු පන්නරේ තබා ගත යුතු ප්‍රශ්නාව. මේක නිසා අපි ටික වේලාවක් ගනිමු අපි ගිය පාර මතක නැතුණා කියන එකට වන්දි ගෙවීමක් වශයෙන් කොහොමද අසුබ භාවනා කරන්න කියලා කියන්නේ. ඒ ඉන්දෝල භාරද්වාජ සූත්‍රයේ වරිමුත් අපි කතා කරා ඒකෙදී පළවෙනිම යෝජනාව පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පුරුෂයෙකුට ස්ත්‍රී රූපය රාගයේ දනවන කාමයේ දනවන ගතියක් ආවොත් ඒ ස්වාමීන් වහන්සේ තාමත් සරල එච්චරම බලවත් නැති ක්‍රමයක් ඉදිරිපත් කරන ඒ තමන්ගේ නෑදෑයෙක් විදිහට තමන්ගේ අම්මා විදිහට තමන්ගේ දරුවෙක් විදිහට තමන්ගේ සහෝදරියක් විදිහට බලන්නේ කියලා භික්ෂුවකට කියනවා යෝජනා කරනවා ඉතින් යසාකච්ඡා කරන්නේ උදේනි රජුරුවත් එක්ක ඉතින් උදේනි රජුරෝ කියනවා එහෙමත් වෙන වෙලාවල් තියෙනවා නමුත් නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද අනවශ්‍ය විදිහට ඇසුර පැවැත්වුවොත් Tamange මවත් එක්ක වුණත් මෛතුන සේවනට ඉදෙන්න අවස්ථාවල් තියෙනවා. අපේ ජාතිය පටන් ගත්තේ සිංහබාහු සිංහ සීවලිත් එක්ක මෛතුන සේවනය කරලා. ඒ නිසා සහෝදරියක් එක්කත් මෛතුන සේවනය කරන්න ඉඩ තියෙනවා. Tamange නැන්දා ගුරුවරයාගේ අඹුව ඒ වගේ ඕනම කෙනෙක් එක්ක වැරදි අසුර දිග දුර ගියොත් මේ නෑදෑකම පිටින්නේ නැහැ. ඒක නිසා නිකන් කට කැඩිච්ච කතාවක් තියෙනවා නෑදෑකම තියෙන බුරියෙන් උඩට විතරයි බුරියෙන් පල්ලට නෑදෑකම් නෑ ඒක නිසා නෑදෑකම හිතන එක ටිකක් දුරට හැදිච්ච කෙනෙකුට නම් හරියනවා නමුත් බොහෝ දෙනාට හරියන්නේ සාමාන්‍ය ලෝකයේ තියෙන කාමයාගේ විෂමතාවයේ බලපෑම සංකීර්ණතාවයේ බලපෑම ඒ නිසා දෙවණියට යෝජනා කරන්නේ මේ දෙති කොටාස අර වගේ රාගේ මතුවෙනකන් ඉඳලා නෑදෑකම් මත කරගෙන උත්සාහ කරනට වැඩිය නිතර භාවිතා කළ යුතු සමත භාවනා ක්‍රමයක් වශයෙන් දීවිස් කොටාද භාවනා. ඉතින් ඒක මේ සතිපට්ඨාන අටුවාවේ සඳහන් වෙනවා. ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා. නිතරම මතර මතර ඉන්න ගතියක් තිබිලා තියෙනවා. ඒ රාග චරිතය නිතරම තමයි ඒ රාගේ එන කෙනා මොකක් හරි කර්මස්ථානයක් හිතේ තියාන ඒකම කීව කිවයි. මේ සතිපට්ඨාන අටුවා කතාවක තියෙනවා භික්ෂුණී ආවාසයක ගිරවෙක් ඇති කරලා තියෙන හොරකලයට ඒ ගිරවට බුද්ධ රක්කිත කියලා නම දීලා තියෙන්නේ. ඉතින් බුද්ධ රක්කිතට නිතරම කටපාඩම් කරලා තියෙන්නේ අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති අත්ති කියලා කියන්නේ. අපි නම් කියන්නේ පිටුපත් කෑවද, බත් කෑවද කියලා මෙනෙහි කරනවා. අර උපාසකම්මලා නැත්නම් මේ භික්ෂුණී ආශ්‍රය උපත් පුරුදු කරලා තියෙන්නේ අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය. ඉතින් දවසක් මේ ගිරවා 9ට විතරගේ හොඳට අවුතින වෙලාවකට වතුර වදනක් දීලා නාලා අර උපාසකාරාමයට ඇතුල් වෙන තන භික්ෂුණී ආරාමයට ඇතුල් වෙන තන තොරණේ මකර තොරණේ කොනක ඉඳගෙන කටු වේල වේලා ඉන්නකොට එකපාරටම පියාකෝෂයක් කැවිලා ගහගෙන ගියා. ගහගෙන ගියලා තියෙන්නේ උපාසකාරාමේ නැත්නම් භික්ෂුණී ආරාමේ දිහා. ඒකට භික්ෂුණී නාටල දකලා තියෙනවා උත්තරක්ෂිත පියාකෝෂයක් ගහගෙන යනවා කුරුළු ගොයි ගහගෙන. ඒකට අකුඩි ගාලා කෑ ගහලා අර පියා කුස්සා කලකොලොක්කම් කරනකොට අතහැරලා ගියා. එතකොට ටිකක් විලද වෙලා තුවාල වෙලා බුද්ධ රක්ෂිත වැටලා කියනවා පාස්කාරාමයේ ඇතුළට භික්ෂුණී ආරාමයේ ඇතුළට. එතකොට අල්ලන්න ගිහලා උපස්ථාන කරලා ඇහුවලු බුද්ධ රක්ෂිතගෙන් උඹට බය හිතුණාද කියලා. ඒක කතා කරනවලු නෑ ඒක ලොකුර මොනවද උඹට හිතුනේ කියලා මම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා ගාගවලු. ඒ කට නිකමට කතා කරන ගිරවපවා මේ අට්ටික සංඥාව වඩ බව ආලා තියෙනවා. ඒ වගේම අලුතේ පොකුණ භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා අනුරාධපුරේදී ආවට යන්න පිටත් වෙච්ච ඒ තීසතුආමීන් වහන්සේ ඉදී පාන්දර පිනිපිට යාමේ එන වෙලාවේදී දෙදිරින් තරහ වෙලා යන ඉක්කිරියාව. ඉදී පාන්දර ගෙදරින් පැනලා කලුතිය පොකුණ දිහාවට යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ යනකොට ඒ ස්ත්‍රියව හිතයිසේ කවුරුත් පාර ගියාම කෙනෙක්ක් නැහැ කියලා පැනලා යන්න පුළුවන් වෙලා නාතකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා තියෙන දැකලා උමරි පාලා hinaවක් තාලා තියෙනවා. දැන් දැනගන්නවා මේ මම මේ පාර යන කෙනෙක් දැක්ක මේ ස්ත්‍රියවක් කලේ පැත්තට යනවා කියන එක දැක්කා කියලා hinaවලා තියෙන. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දෙක පාරටම අර hinaවෙන ස්ත්‍රියගේ දත්තට ටික මෙනෙහි කරලා අට්ටි අට්ටි අට්ටි අට්ටි කියන සංඥාවට ගත්තට පස්සේ ඒ ස්වාමීන්සේ අට්ටික සංඥාව වඩපු ගාක් භාවිත මනසක් ඇති ස්වාමීන් වහන්සේ නම එක දිගටම ඇට මතින් සම්පූර්ණ ඇට සැකිල්ල ගත්තට මතින් ඇට සැකිල්ල මත කරන අර ගමන් කරන ගමන්ම ඒ අට්ටික සංඥාවේ ප්‍රථම ධානයට කියලා විපස්සනාට කියලා රහත් වෙලා තියෙනවා. කීපයක් යනකොටම රහත් වෙනකොට අර පුරුෂයා ඉස්ත්‍රිය හොයන්නේ පුරුෂයා පිටිපස්සෙන් ඇවිල්ලා දැන් මේ දෙන්න අතර ටික දුරක් තියෙනවා අතරමැද ස්වාමීන් වහන්සේ ඉන්න මේ පුරුෂයා දකින්න අනිවාර්යයෙන්ම මේ පාර දිගේමයි මේ ක්‍රියාව ගියේ එහෙමනම් මේ ස්වාමීන් වහන්සේ දකින්නවා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මට සමාවෙන්න අවසරයි මේ පාරේ ඉත්‍ත්‍යාවක් ගියාද කියලා. එතකොට ඒ ස්වාමීන් කියනවා ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක් කියන්නේ ගන්නෑ දත්තට පෙලක් නම් යනවා දැක්කයි. ඒ ස්වාමීන් වහන්සේ දන්නේ මේ ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක් කියලා ගත්තේ සංඥාව හිතේ හිතියෙම දත්තට පෙලක්. ඒ මතින් භාවනා කරලා උන්වහන්සේ අර පාරට ගියා පුරුෂයා දැනගත්තා ස්ත්‍රියව කියා කියන එක. පුරුෂයා ගියේ ස්ත්‍රියව යහන ස්වාමීන් වහන්සේ ගියේ අසුබ සංඥාව හොයා. එනිසා ස්වාමීන් වහන්සේ ගමන් කරමින්ම පිටිපිට පාන්දර යාමේ ඒ තමන්ගේ මාර්ග සාක්ෂාත් කරගත්තා. ඒ නිසා මේ අසුබ භාවනාව ආධ්‍යාත්මික වූත් ආගමික වූත් වටිනා භාවනාවක් විදිහට සම්ප්‍රදාන කූල බෞද්ධ රටවල පරිපාවිච්චි කරනවා. ඉතින් ඒකෙදී කරන්නේ මේ රාගය මතුවෙන කලින්ම රාගයේ මතුවීමට අරමුණු වෙන්නා වූ ස්ත්‍රියාවට රාග දනවන අරමුණක් වෙන පුරුෂ රූපයක් පුරුෂයාට ස්ත්‍රියා රාග දනවන අරමුණක් වෙන ස්ත්‍රී රූපයක් දෙකේම කියනා වූ කොටස් වෙන් කොට බලන්න. මේ කොටස් වෙන් කළ බැලුවට පස්සේ එක එක කොටාසයක වර්ණ, සංකාන, දිශා, ඕකාස වශයෙන් බලනකොට පරිච්ඡේද වශයෙන් බලනකොට එක එකක මොනම ප්‍රියමනාප ගතියක්වත් නැහැ. කෙස් ගහක තියෙන පිඟුවන් වර්ණයක් බලු වර්ගයක් වගේ තියෙන සටහන පිටලා තියෙන දිශා වශයෙන් උඩ දිශාවේ ශරීරයේ උඩ දිශාවේ වටේ වට කරගෙන තියෙන අනෙකුත් කෙස්ගසුත් යට පිටලා තියෙන මේ තෙත කුණු මාස සමත් කියන මේ කොයි එකක්වත් ප්‍රියකතියක් නැහැ. බින්දට දැම්මොත් එන ගඳත් ප්‍රිය ගතියක් නැහැ. කැමරට වැටුනොත් ඒක බත් පිඟානට හම්බුනොත් ප්‍රිය ගතියක් නැහැ. ආනේ ගතිය කෙස් විතරක් අරගෙන බැලුවොත් ඒකේ රාගේ දනවන්න දෙයක් නැහැ. ලොම් වශයෙන් ගත්තොත් නිය දත් වශයෙන් ඒකේ රාගේ දනවන්න දෙයක් නැහැ. ඒ බත් එහෙම නැත්නම් සුප් එකක එහෙම නැත්නම් ව්‍යංජන හොද්දක කොයිල මාළුවක ඒ දිග කෙස් ගහත් තිබිලා පැටලුනොත් ඒක ස්ටා කියලා දාලා ඉතුරු ටික කණ්ඩ හිත දෙන්නේ නැහැ. එක්කෝ ඒ හිත පිටි මල්ල විසිකරන්න හදන එහෙම නැත්නම් විගාණම් පොළවේ ගාන්නත් හිතෙනවා. ඉතින් අපේ ගෙවල් පැත්තේ ඉති අම්මා කෙනෙක් එකම පුතයි හිටියේ. ඉතින් අම්මා උදේ පාන්දර ඉන්දියාප්පන් හදනවා. මිනිස්යාර කස්සාට යනකම් ඉන්දියාප්පටිය කඩේ දාගෙන යන ඉතින් ඒකටම අර පොඩි පුතා නැගිලා කබ්බපියපිය ඇවිල්ලා බඩගිනි කිව්වම ඉන්දියාප්පන් දෙයක් විගාණකට දාලා ඉතින් ඔය ටිකක් ඒ කාර්ය දෙනවා පාපන් කියලා. ඉතින් කනකොට ඒ අම්මා ඇවිල්ලා ගාලා අපේ අම්මට කියනවා අනේ අවලේ අම්මා මේව කනකොට බැරි වෙලා හරි ඔය කලබලේ මං වැඩ කරන ඉතින් තිස් ගාකාරයෙම යනවලු අරක පොළවේ ගහනවලු එහෙමම මට කන්න බෑ කියලා. ඉතින් එතකොට ආයතර පිගාන්ට ඉන්දියාපදයාදාල මොකද්ද පුතා අම්මගේ කේස් ගහනකොට ඕකට ඔච්චර අප්‍රියද කිව්වාම කොල්ල කොහොමද හිත හදාගෙන ඒ පිගානෙම කනවා. මේ අම්මගේ කෙස් ගහ කියලා වුණාට මගේ කෙස් ගහක් වුණත් යාවලේ අම්මා මගේ පිඟානේ තිබුණොත් නම් මට නම් කන්න බෑ කියලා යම්මම කියනවා. ඒ විදියටයි තනි කරලා ගත්තොත්. ඒ වගේම ওই කටුකුරුන් ස්වාමීන් වහන්සේ ඉන්නකොට බණ කියනවා. අපි ඔය දත්පන්ුව කනවා. දත්පන්ුව කාලා ඉතින් පුළුවන් තරම් ඔක ඔය ටෙම්පරරි ෆීලිංග්ස් දාගෙන දාගෙන රකින්න ගියාට දවසක දොස්තර කිව්වොත් මේක මුල කුඩු වෙලා තියෙන ගලවන්න ඕනේ කියලා ඉතින් අකමැත්තෙන් නමුත් ඔය දත ගලවනවනේ. ගලවන වෙලාවට දොස්තර මහත්තයා ඒක හිරිවට්ටලා අඬුවක් දාලා ගලවලා ඊකට වීදුරක් උඩ තියලා පෙන්නන ඔන්න ගලවපු දතේ හැටි කියලා. ඒකෙන් කළු පාට වෙලා ලීතර විලා කුරු කණුවන් ගාලා තියෙන එක ආයෙත් කටේ දාගන්න කිව්වොත් මොකද වෙන්නේ කියලා. මේ ගලවලා එළියට ගත්ත දත ආයෙත් අර කටේ තිබුණ තැන පොඩ්ඩක් අච්චුව ගන්න හරි බලා ගන්න හරි පොඩ්ඩක් කටේ තියලා බලන්න කිව්වොත් එimhe කීයක් දුන්නත් කටේ දානවා. ඒ වෙනකන් නම් ඒක මැද මැද රැක රැක දන්ත කල්යාණි කියලා කියන එක පුදී. කුණු වෙලා එළියට ගත්තට පස්සේ වෙන් කරුවට පස්සේ ආය ගන්න. ඉතින් ওই ටික එකතු වෙලා තමයි මේ ඉතිරි රූපේ හැදෙන්නේ. කුරුද රූපේ හැදෙන්නේ. ඉතින් මේ එක එකක් වෙන් කරලා බලන එක කියනවා කොට්ටාස භාවනා කියලා. මේකට කියන්නේ අසුචි කොට්ටාස. ඔය ගිරිමානන්ද සූත්‍රයේ අසුභ භාවනා වශයෙන් උද්දම් පාදතල අදෝකේ සමත්තක සජපරියන්තං නානප්පකාරකං අසුචිනෝ පච්චවෙක්ක. කේසවලුවෙන් යට පාදතලයෙන් උඩ හැම පිළිකේ කොට ඇත්තා වූ මේ දෙතිසක් කුණප කොටාස. එක එකක් බලන්න. ඒ වගේම ඒ බුරුම ස්වාමීන් වහන්සේ උගන්වනකොට නිතරම කියන දෙයක් තමයි ඒ වෙන්ස් කාර් එකක් ගත්තාම අඹගෙඩිය වගේ හරියම ලස්සනයි. ෂෝ රූම් එක දාලා තියෙනකොට ඌල්ල ඌල්ල යනවා නේ අපිට කවදද මේ වගේ වාහනයක යන්න හම්බ වෙන්නේ යන ඇත්තනම් බොහොම සපයි සුන්දරයි කියලා ඒ වාහනය පිළිබඳව පුදුමාකාර gediy වශයෙන් කියනකොට ප්‍රිය එලවන. නමුත් ඕකේ ගලවන්න පුළුවන් තරම් කැලිය වලට වෙන් කෙරුවොත් ගෑරේජ් එක පෙන්නුවොත් මේ කැල් ටික ගලවලා පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න ගන්න කැලක් නැහැ කියලා කියනවා. ඒ වගේ තියෙන මජංගය ආවිලා කිසිම හැඩයක් නැති පුතුම අජීව ගතියක් තියෙන එක එක පාට් එකක්. ඒක වෙන් කරුවට පස්සේ නම් එකතු කරුවට පස්සේ නම් නිකන් අඹ ගෙඩිය වගේ පිටපෙනුම ඒරොඩයිනමික්ස් වලට හදලා පේන්ට් කරලා ගත්තා හරියම ලස්සනයි. නමුත් කෑලි ගලවල බණ්ඩ එකක් මොනම වෙන වැඩකටවත් ගන්න බෑ. නිකන් කිසිම හැඩයක් නැති ජරා ස්වරූප හැඩයක් තියෙන කෑලි ගලවල. ආ එකතු කරපුවාම හරියම ලස්සනයි. මෙන්න මේ වගේ ඝන සංඥාවට ආවට පස්සේ මේක මෙහෙම වුණාට වෙන් කළ බැලුවට පස්සේ මේක කිසිම ඒ වගේ සංඥාවක් ගන්න. දිනක් මරලා එදත් මම මතක් කර විදියට හැම අං ඇට බොකු බඩවැල් මාස් වෙන් කරුවට පස්සේ ඒ මාස් වල කවදාකවත් දෙන කියන සංඥාවක් නැහැ. මස් සංඥාව දෙන්නේ අණ්ඩකට එක කියයි අරක කියයි මේක කියයි ගාත කියයි බාබත් කියයි තෙල් කියයි නානා ප්‍රදේක වල දෙන සංඥාව නැහැ. ඒ වගේ තමයි තිස්කොට්ටාසට කඩාගත්ත ගමන් කැඩුනා නම් ඒ ස්ත්‍රියා පුරුෂ කියන සංඥා නැති වෙනකොටම අසුබේ පිළිබඳව හැඟීම එනවා එකම රාගේ තුරලයි. ඉතින් මේක කල්ැතෝ කරලා තියෙනවා. නිසා වාඩි වෙලා හොඳට පාසෝ වාඩි වෙලා තමයි ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාලා ටික දවසක් කරන්න කියනවා කේසාලෝමානකා දන්තා තාචෝ. තතෝ දන්තා නකා ලෝමා කේසා. කේසාලෝමානකා දන්තා තාචෝ. ආදි වශයෙන් ඉහළට පහළට මෙනෙහි කරන්න. ඔය පැවිදි වෙන්න ගියාම විස බානකොට ඔය තච්ච පරියංග කර්මස්ථාන දෙක. ඒ වගේම පැවිදි කරලා ඉවර වෙලා තච්ච කර්මස්ථාන කමටහන දෙනවා. මොකද අපි මේ පහ තමයි පිස්සු පුරුෂයෙක් විදිහට අහිත්‍යයක් විදිහට දකින්නේ. ඒක විනිවිද දකින්න බැරිකම නිසායි මේ රූපෙට බැඳෙන්නේ. අපි දකිනවා කේස්, ලොම්, දස්, නියසන් ඔය ටික අයින් කරලා ගත්තා නම් ඇතුලේ තියෙන එක රකින්න කෝටුවක් තියාගෙන ඉන්න වෙයි කියලා කියනවා බල්ලන්ගෙන් ඉවලුන්ගෙන් හරකුන්ගෙන් කප්පන්ගෙන් වෙන් කරා. নিকමට හරි හැම ගැහුවා නම් ඊට පස්සේ මොන්නම ක්‍රමයකින්වත් රාග සංඥාවක් නැහැ. හැම කියන්නේ මිලි දශම ප්‍රමාණයක කණකමැත්තන. අපේ හිත අපේ ඇහ අපේ විපස්සනා වුණ හැම විනිවිද ගන්න බැරි නිසායි රාගය ඇති කරන්නේ. මේ අසුභ සංඥා වඩනකොට හැම විනිවිද බලන්න උත්සාහ කරනවා. මතු පිට පේන දේ පොඩක් විනිවිද බලන්න. බලපු ගම ඒක ඇතුලේ තියෙන දේවල් වලට සාමාන්‍ය ප්‍රකෘති මනසකට රාගය තියෙනවා. විකෘති කාමයේ තියෙන කරණ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අසුභහන විශේෂම කරන්නේ මේ දෙතිස් කොටස. මේ දෙතිස් කොටස භාවනා සමත ක්‍රමයක් වශයෙන් තමයි පුරුදු කරන්නේ. නමුත් දෙතිස් කොටසේට සජපංචකයේ වශයෙන් ගන්න ඊගාට කේසාලෝමා නකාදන්තා තතෝ මන්සන් ආහාරු අට්ටි අට්ටි මිච්ඡා වක්ඛන් වශයෙන් පහප අඳුලදීලා 32ම කෙරුවයි කියමු 32කටම හිත දාලා එක එකක් මෙනෙහි කරන මෙනෙහි කරන වාරේ කෙස් කියනකොට කෙස්වල දිශාවකාර సంతාන පරිච්ඡේද වශයෙන් ලොම් කියනකොට ඒකේ වර්ණ సంతාන දිශාවකාශ පරිච්ඡේද වශයෙන් වර්ණ මෙහිමයි සතාන මෙහිමයි පාවතින දිශා මෙහිමයි පීඨලා කියන ඕකාශය මෙහිමයි පිළිකේව් කරගෙන තියෙන්නේ මෙහෙමයි කියන එක එක එකක් එකක් දකින්න පුළුවන් නම් රිජිස් කොටස වෙන් වෙන් වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන ගාන එක එක දකින්න පුළුවන් නම් ඒක කියන පළවෙනි පාඩම ඉවරයි. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත ඊට පස්සේ කියනවා මේ 32 දිහා බලනකොට වැඩියෙන්ම Tamanට මේ අසුබ පහළ වෙන්නේ කෝකේද කියලා. නැත්තම් වැඩියෙන් හිත අලවන්නේ දේ රිජිස් කොටසෙන් කෝකේද. ඒකස් ගන්නවා ඉතිසලම් කියන එක නිසා. නමුත් බොහෝ දෙනා අට්ටික සංඥාවේ වඩනවා. සමහරුන්ට මේ මල මූත්‍රා, සමහරුන්ට සැරව, සමහරුන්ට ලී. ඒ එක එක එක එක දේවල් කරගෙන ආපු සංසාරගත පුරුද්ද අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ අර 32 වඩලා කොයි එකට Tamange හිත යන්නේ කියලා බැලීමෙන් තමයි අපි හිත ඒකාග්‍ර කරන්නේ. එහෙම කළාත් ආචාර්යවරු ආරක්ෂා වෙන හැමදාම පටන් ගන්නකොට 32 කරන්නේ. 32 කරලා ඒ වෙලාවට පහළ වෙච්ච දේ පරණ පුරුද්දකම නම් කමක් නැහැ. කොහොම හරි මේ වෙලාවට පහළ වෙච්ච පළවෙනි දේ තමයි ගන්න ඕනේ. දැන් මේක ගත්තයි යමු. අපි හිතමු ආස්තික සංඥාවට ආවයි කියලා. ආස්තික සංඥාව ආවට පස්සේ දෙතිස් කොටාස කියන 32ම අට්ටි කියන එක කොටාසෙන් නියෝජනය වෙලා. ඊට පස්සේ මෙනේ කරන්නේ අට්ටි අට්ටි අට්ටි අට්ටි වාගේ තමයි අර බුද්ධ රාශික කියන ගිරව මෙනේ කරපු ක්‍රමය. එහෙනම් තහර තිස්ස ස්වාමීන් වහන්සේ මෙනේ කරපු ක්‍රමයට අට්ටි අට්ටි අට්ටි කියලා මෙනේ කරනකොට මෙතනදී වෙන්න පුළුවන් කියලා කියනවා සමත විපස්සනා වශයෙන් දෙකට බෙදීම පාර දෙකට බෙදිච්ච පාරකට ලං වෙන්න පුළුවන්. සංදි ස්ථානකට එන්න පුළුවන්. මොනවද? වර්ණ වශයෙන් අසුබ වශයෙන් සහ ධාතු කොටාස වශයෙන් කියන සංදි ස්ථානට එනවා. දෙකක් නෙවෙයි තුනක් හම් වෙනවා සංදි. එකක් තමයි අට්ටිවල ඇත්තව අවසුදු පැහැය. ඕෆ් වයිට් කලර් කියලා කියන්නේ අවසුදු පැහැය ගන්නවා. දෙක තමයි ඒකේ තියෙන පිළිකුල් ගතිය. මේක වර්ණේ වශයෙන් පිළිකුලයි, සතහන වශයෙන් පිළිකුලයි, පිටලා තියෙන තන දිශා වශයෙන් පිළිකුලයි, අවකාශයේ වශයෙන් පිළිකුලයි, පිරිසිදු කරගෙන නැත්තා වූ සම්මස්නහර වලින් පිළිකුලයි කියලා පිළිකුල් බාන. එහෙම නැත්නම් මේක අත්ති කියලා කියන්නේ පඨවි ධාතුවයි. සාද ගතියයි, සාද්ද ලක්ෂණයයි කියලා ධාතු මනසිකාටවත් යන්න පුළුවන්. මේ මේ ධාතු මනස්කාරයට යන්නේ විපස්සනා නැඹුරු ඇති කෙනා. සතහනට හෝ වර්ණයට යන්නේ සමත ලක්ෂණ ඇති කෙනා. වර්ණයට ගියොත් මේක ඒ අවසුදු පහතට අට්ටි අට්ටි අට්ටි අට්ටි කියනකොට වර්ණයම පැහැදිලි වෙනවා නම් ඒකෙන් මෙනෙහි කරන යනකොට මේ අවපැහැ නැති වෙලා දිදුලන සුදු පැහැට අන්නේ විදිහේ නීවරණ දුරු වෙලා හිත පැහැදිලි වෙන්නා වාගේ එයා සමාන්තරව ගත්ත අට්ටිකයේ සතහන් වර්ණය පැහැදිලි සුදු පාට වෙනකොට ඕදාත ඕදාත කියලා මෙනෙහි කරන්න. අවතහයට වැටෙනවා නම් අට්ටි සංඥාවෙන් අට්ටි අට්ටි කියලා මෙනෙහි කරන්න. හොඳට පිරිසිදු වෙනවා නම් දැනගන්න කියනවා මේ නීවරණ දුර වෙලා හිත දැන් සමතට කිට්ටු කරලා තියෙන්නේ. නැත්තම් උපචාර සමාධියට ඇවිල්ලා තියෙන්නේ ඒකට ඕදාත වශයෙන්. يعني සුදු සුදු සුදු කියලා. එතකොට තමයි ඒක විනිවිද දැකගෙන ගිහිල්ලා අර්පණ සමාධියකට වැටෙන්නේ. ඉතින් මේ අට්ඨික සංඥාවෙන් කියනවා බාහිර ඇට කැබැල්ලක් කරන අට්ටික සංඥා වඩන කෙනා මිනි ඔලුව වට්ටක පස්සපැත්ත රවුම වලයාකාර ස්වභාවය එහෙම නැත්නම් මේ ජංගහස්තිය උකුල් ඇටේ එනසම් ඌරු මේ ගලමිටෙන් උඩ කොටසේ අතේ බාහුව අස්තිකේ ඒ වගේ දෙයක් කරන මෙනෙහි කරනකොට අර විදිහට සුදු පාට ධානය එතනින් අර්පණ සමාධියට යා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් පළවෙනි ධ්‍යානෙට විතරයි යන්න පුළුවන්. මොකද පළවෙනි ධ්‍යානෙදී විතක්ක ਵਿਚාර දෙක සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පහළ වෙනවා. දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර අයංගලා ප්‍රීතිය ප්‍රධාන කරගත්ත සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානට යනකොට මේ අට්ටිකේ මතින් අසුභයේ මතින් ප්‍රීතිය පහළ වෙන්න බෑ. ප්‍රීතිය ප්‍රතිපක්ෂ නිසා දෙවෙනි ධ්‍යානට යන්න බෑ කියලා. සමහර ආචාර්යවරු පිළිట్లా තිනවා තමන්ගෙම ඇටයක් හිතින් අරගෙන මෙනෙහි කරුවට පළවෙනි ධානයකවත් යන්න බෑ. උපචාර සමාධියට විතර යන්න පුළුවන් නේ බහිද්ධා ඇටේ නම් අර්පණ සමාධියට යන්න පුළුවන්. සමහරු ඒක අනිත් පැත්තත් කියනවා. එසේ නමුත් පළවෙනි ධානයට යන්න පුළුවන් හිත නිවර්ණයෙන් දුරු කරන්න පුළුවන්. අනිකෝ සෑම තිස්සේ කොටස වලට මේක බලපානවා. සංදිස්ථානයකට මතුවෙනවා වර්ණයට අසුබෙට ධාතුමනිස්කාර වශයෙන් ඒ අණුව ඉදිරියට යනකොට සමතේ පැත්තට යන තමයි මෙතනදී කතා කරන්නේ. ගියොත් පළවෙනි ධ්‍යානට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට විපස්සනාට ආරවන්න. ධාතුමනිස්කාරයට ගියොත් පළවෙනි 20ම ඊසා ලෝමා නකා දන්තා තතෝ මන්තං නහරු අට්ටි අට්ටිමිච්ඡා වක්ඛං හදයන් යකනං කිලෝමකං වියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං කියන තැනට යනකම් පටවි කොටා කියනවා. පිත්තං කියන තැන. සෙම්මන් ලෝහිතං පිත්තං කියන එකටත් උත්තර පිත්තාශය ගන්නේ. සෙම්මන් ලෝහිතං කියන තැනද සෙම කියන තැන ඉඳලා ආපෝ කොටාසිට වැටෙනවා. එතන 32ක් තියෙනවා. 12ක් තියෙනවා. ඔක්කොම 32ක්. ඒව වැටෙන්නේ ආපෝ ඉතුරු විශ්වම වැටෙන්නේ පාඩල කොටාසය. තද ලක්ෂණය, තද කක්කල ලක්ෂණය, ගොරෝසු ගති ආදී වශයෙන් කියනවා. ඒ අනුවගේ විපස්සනා වඩන්න. ඉතින් මේක තමයි අද සාමාන්‍යයෙන් අසුභානාට අපි ප්‍රධාන කර්මස්ථාන වශයෙන් කරන යන්නේ. නමුත් අපි අර පින්ඩෝල බාරද්දායි ස්වාමීන් වහන්සේ කියපු මේ දෙවෙනි අසුභ කර්මස්ථානේ පෙන්වන කොටත් ඒ රජුරෝ ඉදි කරලා කියනවා විකෘතිකාම ඇති ඇත්තෙන්ට නම් එනකන් තදබල කාරාග චරිතයට නම් ඉත්‍ත්‍යංගේ ඒ අසුභේ උනත් දැකලා සුභ සංඥාව පාල කරන්න ඉඩ තියෙනවා. ඒක නිසා සමාලාට මිනිකුණේ පවා රමණයේ යෙදෙන අවස්ථාවල් තියෙනවා කියන්නේ. ඊට පස්සේ තමයි පින්ඩෝල බාරද්දායි ස්වාමීන් මතක් කරන්නේ එවැනි දේවල් වලට අඩියට මත දාලා සම්පූර්ණ රාගය දුරු කරන්න නම් නිතරම එළඹ සිටි සීයේ. ඒ කියන්නේ සතිය තිබුණොත් රාගය එන්නකොටම දැනගැනීමෙන් වෙන් කරන්න පුළුවන්. එතකොට අසුභ කර්මස්ථානේ වඩලා හොයනවට වැඩිය ගැඹුරින්ම රාගය නැති කරන්න පුළුවන් ගැතියක් තියෙනවා. එතෙන්ද විතරයි උදේනි රජුව පිළිගන්නේ මේක මේ උපක්‍රමයෙන් කරන්න පුළුවන් කියලා. එහෙම නැතු අර නෑදෑකම ඇති කරලා හෝ දෙතිස් කොටස භාවනායි යම් ප්‍රදේශයක පුළුවන් වුණාට සියර්ෂයක් උත්තර ලැබෙන්නේ නැහැ. සියර්ෂයක් උත්තර ලැබෙන්නේ විපස්සනාවත් සහිතව සතියෙන් යුක්තව රාගේ රාගේ වශයෙන් දරගන්නා හිතෙන් දවසේ තමයි. නමුත් එතෙන් දෙනකන් සෑහෙන ප්‍රමාණයක් අඩමාරු කරගන්න මේ අසුභ භාවනාව වඩා ගන්න. ඊ ගාවටයි අපිට අද යන්න වෙන්නේ වෙලා හුඟක් ගිහිල්ලා තිබුණාට මේ මෛත්‍රී භාවනාව සම්බන්ධයි. මම ඔය පිටරට ගම ගියේ ගිය පාර මාර්තු මාසේ 23 පිටිස්සලා යන්න ඉස්සලා දැසි අපි අටකුරුන්ගේ ඥානන්ද සාන්ගේ සීඩි දෙකක් ඇහුවා. ඒ දෙකේ ඒ ස්වාමීන් වහන්සේ දැන් ලංකාවේ පවතින නැත්නම් ලෝකයේ පවතින සම්ප්‍රදාන කූල මෛත්‍රී භාවනාවට අභියෝගයක් කළා කියලා. ඒ අපිනුත් අදහස් විමසලේවල තිබුණා මේ බණපති අහලා ඒක පිළිබඳව අදහස් විමසන්නේ කියලා මෙතනින් මේ සමහර බණ ආන්නේ නැත්තු ඇව්වා. ඒකදී ඒ ස්වාමීන් වහන්සේ දැනට පවතින සම්ප්‍රදානුකූල මෛත්‍රී භාවනාවේදී මූල ධර්මානුකූලව මතක් කරලා දෙනවා ඉස්ලාම තමන්ට මෛත්‍රී කරගෙන ඒ මතින් අනික් අතන්ට මෛත්‍රී කරන ක්‍රමය. මේකේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරනවා කිසිම ශ්‍රී මුක දේශනා පාළියක නැති දෙයක් කියලා. ඒක පසු කාලීන ඇතිවෙච්ච දෙයක්. මේ නිසා සංකීර්ණතාව පහළ වෙනවා. ඒක නිසා අපි දැනට භාවනා පිළිබඳ උපදේශන කටි එකතු වෙලා මේකට සම්මුතියක් ඇති කර ගනිමු. සරුවච්ච දේශනාවේ සඳහන් වෙන මෛත්‍රී කියනක මෛත්‍රී වශයෙන් මේ තමන්ට මෛත්‍රී අනුන්ට මෛත්‍රී වශයෙන් කොටස් කරන්න නැතුව කරමු. ඉතින් දෙවෙනි වතාවටත් මගෙන් අදහස් වීම සැලසුම් තිබුණා. මම ඉතින් මේ අපේ අපවත්ච්ච දීතිගල් නායක ස්වාමීන් වහන්සේ අපිට උගන්ලා තිබුණේ තමන්ට මෛත්‍රී කරගෙන ඒකෙන් කියනවා නම් ඇත්ත වශයෙන් කියනවා ප්‍රථම ධානය දක්වාම ගිහිල්ලා ඊට පස්සේ තමයි තමන්ට උදව්පකාර කරපු ඉෂ්ට දේවතාවුන් වහන්සේ නම කර්ණස්ථානාචාර්යවරේ ගරු භාවනීය පුද්ගලයෙක් ඇති කරගෙන එතුමන් වහන්සේට මෛත්‍රිය පැතිරීමෙන් මේ සීමාව කඩාගෙන ඊට පස්සේ ප්‍රිය භාවනීය ගරු භාවනීය මණ්ඩලයකට මෛත්‍රිය වඩලා ඊට පස්සේ මජ්ජත් පුද්ගලයන්ට වෛරය වඩලා මෛත්‍රිය වඩලා අන්තිමට වේරි පුද්ගලයන්ට මෛත්‍රී වෛත්‍ය වඩලා සීමා සම්බන්ධනය කරගෙන මෛත්‍රී විකෘතණය වාසයෙන් 524ක් ආකාරයට මෛත්‍රී වැඩි වීම තමයි කරලා තියෙන්නේ. මම මේ බුරුමේ භාවනා කරන කාලේ අවුරුදු පිටපු අවුරුදු අවුරුදු 3යි මාස 9ක් විතර කාලේ අවුරුදු 3කොත් මාස 4ක් 5ක්ම කෙරුවේ සුද්ධ විපස්සනාව. පස්සේ එනවා කියන කතාව කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ අතුරු භාවනා ක්‍රම සියල්ලම දැනගෙන යන්න ඕනේ. ඒ පිරිසක් එක්ක වැඩ කරනකොට බෞද්ධභාවය තිබුණ නැත්නම් මිනිස්සු සැක උපදවනවා. එතකොට ධර්මයට අගෞරවයක් වෙනවා. එයා තමන්ගේ රුචිකංග ඕනේ හැමදේම ඉගෙන ගන්න. ඊට පස්සේ මෛත්‍රී භාවනා කරනකොට හරියටම මේ විසුද්ධි මාර්ගය දක්වන ක්‍රමය අපේ ස්වාමීන් වහන්සේ උගන්වපු ක්‍රමයම තමයි කරන්නේ. ඒකේ මම ආනිසංසයක් වශයෙන් දැක්කේ බෞද්ධ නොවුනාට ආත්ම අනාත්ම සංඥා සංකල්ප හිතේ නැති වුණා. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු එහෙම නැත්නම් ගැටුම් කර්කශ භාව වැඩි කෙනාට ඒ දෙන ක්‍රමේ අල්ලලා යනවා කියන ප්‍රායෝගිකයක් මගේ තිබුණා. නමුත් ඒක අර මූල ධර්මානුකූලව සූත්‍ර පිටකයෙන් ගෙන හරපක් ගන්න බැරි නිසා ඒ අපේ කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ කරන අභියෝගයත් පැත්තකට දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් මං කෙරුවේ මගේ අරලා පයින් එක. එහෙමයි බැලුව බැලමට පේන්නේ. ඒ ලියුමට මම උත්තර ලිව්වේ නෑ. Taman යන්න ඉස්සල්ලා. නමුත් මේ පිටක දැන ගැනීමටත් ඒ මගේ උපක්‍රමයේ පැහැදිලි කිරීමටත් මට කියන්න පුළුවන් මට ඇමරිකාවේදී පන්ති ගුණරත්න කියන හේනපොළ ගුණරත්න ස්වාමීන් වහන්සේ හම්බුණා ඒ ස්වාමීන් වහන්සේ අද ලංකාවේ ඉන්න ලංකාවෙන් ගිහිල්ලා සෑහෙන නමක් ඇති කරන හොඳ භාවනා මධ්‍යස්ථානයක් කරමින් ලං සංඝ නායක කෙනෙක් වශයෙන් වැඩ වැඩ ඉඳින උගක් වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ කයින් පැවිදි මම උන්වහන්සේ හම්බුණාට පස්සේ මම මතක් කරා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ මගේ ඔළුවට මේ එකක් දැම්මා. ඉතින් ඔබ වහන්සේලා කටුකුරුනි ස්වාමීන් වහන්සේලා අපට දේවත්වයෙන් ගුරුත්වයෙන් ඉලෙන්දන කටයුතු කරන ඇත්තම ඒවට අපි මතමතාන්ත ප්‍රකාශ කරන්න යෑම රජුන් එක්ක ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. නමුත් අදහස් විමසලා ලැබලා තිබුණා ඔබ වහන්සේ මොකද කියන්නේ කියලා. ඊට පස්සේ කටුකුරුන් දෙමන් බොහොම කරු කරන කෙනෙක් මම මේ පොත් ඔක්කොම කියවලා කියනවා. මම දැකලා නැහැ. දකින්න ආසාවෙන් ඉන්නවා මම මම දැකලත් තියෙනවා මට මේ ආවට පස්සේ අපේ නායක ස්වාමීන් වහන්සේට මැදිහත් කාර්යය වශයෙන් අපිට ඔක්කොම කරලා දුන්න උන්වහන්සේ තමයි දැන්ටත් ගනුදෙනු කරනවා කියන්නේ. ඊට පස්සේ කිව්වා එහෙම කටුකුරුන්දට මේක වෙනස් කරන්න දෙන්න බෑ. ඔය බුද්ධ දේශනාවේ නෑ කියන්නේ මොකද්ද? සබ්බාදිස අනුපරිගම්ම චේතසා නේවජ්ජගාපියතරමත්තන කොචි. එවං කියෝ පුතු අත්ථා පරේසං තස්මාන හිංසේ පරං අත්තකාමෝ කියලා. මල්ලිකා දේවියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාව ගෙනහැර දැක්වුවා. මල්ලිකා දේවීන් වහන්සේ කොසල් රජුරෝයි දවසක් එකිනෙකා කෙරේ ප්‍රියාලිංගනව ගත කරනකොට කොසල් රජුරෝ බොහෝ සද්ධාන්ත මිනිස්සු ආගවලු මල්ලිකාවගෙන් ඔබ වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා. මල්ලිකා දේවීන් වහන්සේ අගබේරණ කළු මම ආදර කරන්නේ මටමයි කියලා. ඉතින් ඒකකට රජුරවන්ට නිකන් පස්ස ගැහිල්ලක් ආවා මේ මයි ගෑණි මයි ළඟ හිටියත් මට ආදරය කරන්නේ නැහැ. ඊයන් ගෑණිටම යාළුවා. ඒක ඕක පස්සේ ගිහිල්ලා කේලමක් විදියට සරුවචනාන්තට මතක් කළා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි දෙන්න කොච්චර ඇලිගලි වාසය කරත් මට වැඩියෙන්ම මේ ආදරය කරන එක නෙවෙයි මල්ලිකාගේ යුතුයකම මල්ලිකා ආදරය කරන්නේ මල්ලිකාට. එතකොට තමයි සරුවත් යන මේක සදා කරා සදාහන් කළේ සබ්බා දිසා අනුපරිගම්ම චේතසා. මේ අපේ හිත හැම දිශාවටම විහිදුවලා කොයිලා බැලුවත් මේ වජ්ජකාපිය තරමත්තනා කොචි. Tamanට වැඩි ප්‍රිය කෙනෙක් ආය හොයන්න බෑ මේකේ. ඒක ගොම කුරුමියටත් එකයි, කැරපොත්තටත් එකයි, මටත් එකයි, මඳුරුවටත් එකයි, ඩෙන්ගු මඳුරුවටත් එකයි. එයා කල්පනා කරන්න පුළුවන් නම් එයාට පේන්නේ Taman විතර මගේ රූපෙ විතර ලස්සන රූපයක් මට තව නැහැ. මගේ කටහඬ විතර ලස්සන කටහඬක් තව ඇත්තේ නැහැ. ඒ වුණාට මගෙන් ඇඟෙන් පිට වෙන ගඳ විතර හොඳ ගඳක් මට ඇත්තේ නැහැ. මේ සෑම දෙයක්ම මේක පදනම් කරගෙන අපි ලෝකෙමයි මේ නිසා මේක කරන්නේ කියන්නේ. ඒක නිසා ඒවන් පියෝ පුතු අත්තා පරේසං ඒක තමයි පෘථුජනයා හැම වෙලාවෙම අනුන්ට වැඩිය තමන් එකට බොහෝම කැමති තස්මාන හිංසේ පරං අත්තකාමේසා තමන් තමන්ට කැමති වගේම සෑම බැක්ටීරියාවක ඉඳලා ඒ ඇතා දක්වා වෙන සියලුම ගොඩදිය තත්තු හැම එකම තමන්ට කැමති බව දන්නම් අනේ කාටවත් හිංසාවක් නම් කරන්න බෑ. ඒ කවුරුවක්ද අපිට නම් පේනවා අනිත් එක මැලේරියා මදුරුවා දුටුතන මරන්න ඕනේ. කරපොත්තේ දකින්නකොට මරන්න ඕනයි කියලා. ඒ මොකද ඒ කට්ටිය දෙර ලෙඩ රෝග ඇති කරනවා. ඒ නිසා මේක මනුස්ස ලෝකේ නම් විෂ බීජ නසන්න ඕන. පලිබෝධ විනාශ කරන්න ඕන. කොහොම කියන්නේ තීන් සතන් උපක්‍රම කරනවා. අන්තිමේ නසන නසන සෑම පලිබෝධයකින්ම අපිත් නැතනවා. ඒ වුණාට අපිට පුළුවන් නම් බැක්ටීරියාගේ පැත්තෙන් ලෝකේ කල්පනා කරන්න, කැරපොත් එක පැත්තෙන් ලෝකේ කල්පනා කරන්න. එතකොට තේරෙන්නේ ඒ සතා ජීවත් වෙන්නේ එයාගේ ලෝකයට ලොකුම දේ ඒක. ඒකට අපිට කියනවා දෛත්‍යවාසිකම මට මම ප්‍රිය නා. ඒ මනසට එයා ප්‍රිය වෙනවා කියන එක වැරදි කියන්නේ. මේ අදහස ගෙනත්තාගෙන හරපාව වන්ති ගුණරත්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කිව්වා කෙසේ නමුත් මම මේක තවදුරටත් හොයලා බලලා කියන්නේ ඒ කටුකුරුනි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ අදහස බොහොම වටිනවා. තරහට කීප එකක් නෙවෙයි. කටුකුරුනි ස්වාමීන් වහන්සේ ආවට ගියාට වචන කතා කරන කෙනෙක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ත්‍රිපිටකයේ අටබුලක්ෂය අතට අරගෙන අය කතා කරන්නේ නමුත් එහෙම ලේසියට යන්න දෙන්න බෑ මේක. මොකද අපි භාවනා කරලා තියෙන ওই විදිහට තමන්ටමයි පිටන්නේ ඒ නිසා මම තාමත් මතියක හිටිනවා තමන්ටමයි පිටීම හොඳයි. ඊටසේ මම බිකු බෝධි ස්වාමීන් වහන්සේ හම්බුණා. පැය හතරක විතර සාකච්ඡාව කරන්නට හම්බුණා. ඒක මට කරපු ගෞරවයක් වශයෙන් මම සලකනවා. මම මේ පස්සේ ස්වාමීන් ප්‍රශ්න දෙකක් අරගෙන ගියා. එකක් තමයි ස්වාමීන් වහන්සේ බටහිරින් ඇවිල්ලා මේ තේරවාදය පිළි අරගෙන ඒක නැවතත් බටේකට ගිහිලා උගන්වන ලෝකේ වටිනා ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් ක්‍රියාත්මක කරනකොට ඔබ වහන්සේ මොකද කියන්නේ මේ මෛත්‍රී භානාදී ਸਰවඥ දේශනාවේ සඳහන් නොවන මේ දැනට ප්‍රසිද්ධව ඒකමතිකව පිළිගන්න Tamanට මෛත්‍රී කිරීම පිළිබඳ. ඒතකොට කිව්වා ආයෂ්මතුන් මට මේ අපේ අනාලයෝ ස්වාමීන් වහන්සේ හැමදාම ඔකට චෝදනා කරනවා. ඒ කොච්චර චෝදනා කරත් තියෙන ප්‍රායෝගික වටිනාකම බලලා Tamanta මෛත්‍රී කර ගැනීමමයි මගෙන් නම් අනුමත වෙන්නේ. ඊට පස්සේ මම කිව්වා මේ මාත් මේ ප්‍රශ්නේ මතුනේ මගේ එකක් නිසා නෙමෙයි අපේ කරුකටයුතු කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ආවේ කියලා. ඊට පස්සේ කිව්වා මේක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. කෙසේ නමුත් දැනට හැමතැනදීම වැඩියෙන්ම බෞද්ධ භාවනා ක්‍රමවල පිටේ රට ප්‍රතිරාය පවා අබෞද්ධයන් පවා මේ මෛත්‍රී භාවනාවට කරු කරන බුද්ධ ආගම බොහොම මෛත්‍රී ආගමක් විදිහට සලකනවා. ඉතින් මේක දැන් තහවුරු වෙලා තියෙන්නේ. මට කාරණාවක් පේන්නේ නැහැ. මේක වෙනස් කරන්න. මම එතකොට හැබැයි මෙහෙම කේලමක් කිව්වා. කටුකුරුින්ද කියන්නේ කවදාකවත් Tamanට මෛත්‍රී කරගන්න නැති මිනිහෙක් කියලා. මම අවුරුදු ගානක් ආශ්‍රය කළා කියලා. ආශ්‍රය කරනකොට අපේ කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර විචක්ෂණ බුද්ධි සහිත නමුත් ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්න දන්නේ. උන්වහන්සේ හැමදාම මල බද්දි. ඉතින් දෙල් අපි මොනවා කරදලා දුන්නට වළඳන්නේ නැහැ. අමාරුවෙන් ඉන්න බව දාන්න. ඉතින් බෙලි ගෙඩියක්වත් හම්බෙන්න සාමාන්‍ය කාලේ ගිහිල්ලා ලෝක කලවම් කළා කියලා අනේ මේක වළඳන් කිව්වොත් නිකන් ඒක අඟට ගන්නෙ නිකන් මේ දඬුවමක් කරපු කෙනෙක් මට ඕනේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ බාහන බණහන් ගියාට පස්සේ කිව්වාම ස්වාමීන් වහන්සේ මේ මලපත්තේ හොඳයි කියලා ආයෙත් මං හිතාිනකෝ පස්ස පැත්ත කෑල්ල කපලා ඇස්ලොම්බට කෑල්ලක් ගහගන්න කියලා. ඊනම් මිසක කාටවත් එතන කරන්නේ. ඊට පස්සේ පපුවේ සෙම. ඔය ගල්ලෙන්ක වෙලා ඉන්නේ. ඉතින් බ්‍රොන්කයිටිස් මට්ටමට යනවා. එළියට එන්න කිව්වට නෑ ඒකට නෙවෙයි මං ආවේ කියලා. පාත්‍රය හැමදාම පුච්චන්න ඕනේ මොකද පාත්‍රය මලකට ගන්න. ලෙඩක් වුණාම කරගන්න දෙයකට ඉඩ දෙනවා. එහෙම හිතුවක් කර වෙනව නෙවෙයි. නමුත් ඒ කළ යුතු ශරීර සෞඛ්‍යයට පිනිස සලකලා කරන මෛත්‍රිය දන්නේ නැති නිසා මම කටුකුරුන් ස්වාමීන් වහන්සේ වැඳලා කියනවා. මම මේ අපේ විකුබෝධින තැන කිව්වා ස්වාමීන් වහන්සේ ඔය ස්වාමීන් වහන්සේ කියන Tamanට මෛත්‍රී කරගන්න දන්නේ නැති නිසා අපිවත් අඬ ගහගෙන යන්න හදනවා ඔක්කොටම මෛත්‍රී කරන්න. නමුත් මම මන් දන්නවා මගේ සයිට්මයි හරියටමයි හරියටමයි මෛත්‍රී කරගන්න. අනිතරෝම සලකනවා කාට මොන උලියම කරත් හොඳට මේක නිදි කරවන්න ඕන හොඳට මේකට කවන්න ඕන හොඳට මේක මේ නාවන්න ඕන ඊට පස්සේ ඇතෙක්ගෙන් වගේ අලියෙක්ගෙන් වගේ බුල්ඩෝසරෙක්ගෙන් වැඩ ගන්නත් එහෙම නැතුනොත් මේ ශරීරය නඩත්තු කරන්න බෑ ඉතින් බන්ත ගුණනගෙන අවුරුදු 80ක් දැනවත් හතන් පහක් හැමදාම පයින් මොන જાතියවත් එක තැනක තියන්න බැරි කෙනෙක් මේක බෝධි එච්චරම නෙවෙයි තාමත් දැනට අර කම්පියුටර් ළඟ ඉඳලා පොත් ළඟ ඉඳලා දෙකක් උත්පේන ස්වාංශනමක් නමුත් ඒ තරම්ම ඥානන්ද සංස්කෘත වගේ නෑ. ඉතින් මේ විදිහට ඒ සංස්කෘතතරතු වෙන මම ගියේ ඊගාට අපේ බුරුමේ මට බුරුමේ ඉඳලා කමට ආන්නේ පන්සිවාංශ හම්බෙන්න. මම ඒ ස්වාමීන් වහන්සේ නම කිව්වේ නෑ මොකද ඒ සංස්කෘත අඳුරන්නේ. දසමංක ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාදී උපවාසය මට කියලා දීපු ක්‍රමය මට මතකයි මමත් කරා. ඒ සාර්ථකයි. නමුත් මේකට අභියෝගයක් තියෙනවා කියලා. පාරට ආසනෙ නැගිටලා අවුරුදු 90ක් වයසයි බොහෝ බරපතලයි. ආසනෙ නැගිටලා කිව්වා ඇයි එතකොට අර මේ සබ්බාදිසාන පරිකම්ම චේතසා කියන විදිහට විසුද්ධි මාර්ගයේ හේතු දක්වලා තියෙන්නේ කියලා. මම කව විසුද්ධි මාර්ගයේ මේ ශාන්ති පිළිගන්නේ නැහැ. හොඳ ඒ ශාන්තින අටුවා පිළිගන්නේ හැබැයි බැලුවේ නැද්ද කියලා අහුවා පරිසම්පදා මාර්ගය. ඊට පස්සේ මම කව ශාන්ති මට නම් මතක නැහැ. එතකොට මේ පරිවර්තන කරන්නේ නැහැ. ඒ සිල්මෑන්ගේ කතාවල කිව්වා ගිහිලා ගේන්න අටුවාව මේ පරිසම්පදා මාර්ගයයි විසුද්ධි මාර්ගයයි කියලා. විසුද්ධි මාර්ගනේ අත තිබ්බ ගමන් පෙරලන තරමට ඒ ශාන්ති විසුද්ධි මාර්ගයේ දිගහරහක් මේ පිළිවිද ගිය කෙනෙක් පිටාර පොත පෙරලා පාලි බුරුම පොත පෙන්නක ඕන බලාපන් මම මේක පිළිගන්න මේක බුද්ධ වචනවත් මේ මෛත්‍රී භාවනා සඳහා දේශනා කරපු එකක් නෙවෙයි ඒක නිසා මේ පොත නම් පිළිගන්න මේක ගුණරත්න ආමතුත් මට පෙන්වනවා ඊට පස්සේ මට කිව්වා මම දැන් ඔබ වෙනුවෙන් ඊට පස්සේ පත්තම් සමාධිය බලලා ඒකේ යම් ආකාරයකට සරුවත්න දේශනාවක් තියෙනවා මම දැනුම් දෙනවා ඔය කියන උන්නාන්සේ පරිසම්පදා මාර්ගය පිළිගන්නවා මම ඒක නම් ප්‍රතික්ෂේප කරන්න බෑ ඔගේ පච්චාම්දා මාර්ගයේ ත්‍රිපිටකයට අඩංගු පොතක් විදිහට පිළිගන්නේ. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ අවුරුදු 10කට පස්සේ ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් අහන්න ලැබුණාට ඔබ වහන්සේ වගේ කෙනෙක් අපිට ගණිතම කරන්න බෑ. ඒ හිටපු මං ඉන්න කාලේ පරිවර්තික හේරම ඇත්ත වශයෙන්ම කියනවනම් මේකට මිය පරිලෝකය. ඒ නිසා ඔබ වහන්සේ නිකන් ඈතින් පායන වල්ගතරුවක් වාගේ අපට දැක ගන්න. නෑ නෑ එහෙම කරන්න එපා. මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කදාකත්මාව අපිට කරන්න එපා. ධර්ම ප්‍රශ්න තියෙනවා නම් නිතරම මට එවන්නේ කියලා. ඊට පස්සේ පරිවර්තන කරන උපාද සිල්මෑණි පෙළකව මේ තමයි පරිවර්තක විදුව මේකෙල්ල අපිට උදව් කරાવી කියන ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ පොරොන්දුනා පරිසම්බිඳ මාර්ගේ බලලා මෛත්‍රී භාවනා කරනකොට ඉස්සල්ලාම Tamanට මෛත්‍රී කරගැනීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද? එනත්තම් ඒක අතුආයුගයේදී මතුවෙච්ච හරි හෝ වේවා වැඩි අදහසක්. එනිදි මේ කරුණු මිස මට මේක පිළිබඳව මේ වෙලාවේ විනිශ්චයක් දෙන්න බෑ. ඉතින් මම කිරුවේ ඇවිල්ලි වෙලා ස්වාමීන් වහන්සේට ලියුමක් කියලා අවසරයි ස්වාමීන් වහන්සේ කරය කල්දරියා නෙවෙයි. කරයරියා නෙවෙයි. මෙන්න මේ උතුමන් වහන්සේලා තුන් නමත් එක මම සාකච්ඡා කරා තුන් නම ඒකමතිකෝ කියා හිටිනවා. Tamanට මෛත්‍රී කිරීම හරි බව. මේ මේ ලියුමෙන් වෙන කොටත් කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ මට කිව්ව පළවෙනි වතාව නෙවෙයි අපි මේ කඳුබඩ භාවනා කරලා ඉවරලා ගිය වෙලාවෙදිත් අපේ පිරිසට ওই කතාව කිව්වා. මම ඒ වෙලාවෙත් මතක් කරුවේ නෑ මොනවාක්වත් මොකද අපේ ලොකු සාන්නාංශේ හතරවෙනියට තිබ්බත් දැන්ට වැඩ ඇසි නැතත් උන්වහන්සේත් කරන්න තමයි තමයි කරන්නේ. ඉතින් ඒකෙදි විදාස විශාල වශයෙන් මේ අපි වාගේ පැත්ත කරලා බණ භාවනා කරන අයට කල්පනා කරන දෙයක් තියෙනවා. මෛත්‍රී භාවනාදී තමන්ට මෛත්‍රී කරගෙන අනුන්ට මෛත්‍රී කිරීම කොහෙදෝ යන ආත්ම සංඥාවක් ඇඟේ දමා ගැනීමක්. එහෙම නැත්නම් පොදුවේ සත්ත්ව සංඥාව વિશે සත්ව විශේෂයි. සත්ව සංඥාවක් ඇති කරගෙන සත්‍යා කියන විශේෂයි. එනත්තම් ලෝක තුනේ සංස්කාර ලෝකේ නෙවෙයි අවකාශ ලෝකනේ සත්ව ලෝකේට පොදුවේ හිතසුව සැලසී. පරසත්තාන හිතාන භාව ලක්ෂණ අමිත්තා කියන විදිහට ඒ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී පැතිරීම තමයි අපේ කටුකුරුන් දිසාන් සිද්ධපත් කරන ක්‍රම. උන්වහන්සේ කියන්නේ වීරෝ මම වෛර නැත්තේ මේ වෛර නැත්තේ වෙම්වාද නැත්තම් අනික්‍යත්ව වෛර නැත්තෝ විත්වාද කියන එක කියන්න ගත්තොත් අපි ව්‍යාකරණ අනුකූලව අහුවෙනවා. මහං අවේරෝමි කිව්වොත් මම වෛර නැත්තේක් වෙමි. අවේරෝ හෝතු කිව්වොත් වෛර නැත්තේක් විත්වා කියලා. ඒක ඉන්නේ එක වෙනට උන්නාංශ කියනවා. විනාශ කරලා වෛර නැත්තේම් වා කියලා කියනවා. ඇත්තෙක් වෙම්මා කියන්නේත් නෑ වෙත්වා කියන්නේ නතුරු වෛර නැත්ෙම්මා කියලා හදාගන්න වෙනවා. ඉතින් මේ විදිහට පොදු මෛත්‍රියකට යන්න පුළුවන් ක්‍රම ඇත්තයි කලින් හොඳට විපස්සනා කරලා මෛත්‍රී භාවනා වඩපු කෙනෙකුට. දැන් උඩින් ඉඳලා පල්ලෙහාට මෛත්‍රිය දිහා බලනකොට නම් වර්ග ભેදයක්, උත්කල ભેදයක්, තමා ප්‍රිය මධ්‍යස්ත වෛර ભેදයක් ආශ්‍රය. නමුත් මෛත්‍රී කියන එක දන්නේ නැති දැනටමත් මේ Tamanට කියන ආශාව නිසා අනුන් එක ගැටෙන අනුන්ගේ වැරදි දකින්න Tamanට දොස් පවර ගන්න නීතියට හරියට ඉරට්ටක රෙට්ටට යන්න ඕනේ කියන කෙනෙකුට ජීල සත්‍යයන් කෙරේ මෛත්‍රී වඩන්න කියනකොට ඉච්චර අල්ලන්න අමාරුයි. ඇල්ලුවට ඒ වගේම අර ප්‍රශ්නත් හම්බෙන්නේ නැහැ. ඉස්සල්ලාම තමන තමයිටි කරගන්නවා කියන එක බලනකොට මටත් හිතෙන්නේ මාත් පක්ෂයි කියලා. මාත් ඒකට ඡන්දේ දීලා තියෙනවා ඒක තමයි මම මේ අතර කටුකුරුගේ ස්වාමීන්වත් එක බයින් පක්ෂව මේ හැංගිවරා සෙල්ලම් කරන්නේ ඒක නිසා වෙන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය මයිතු ගන්නවට කියන්නේ වාඩි වෙලා. සුවසේ වාඩි වෙන්න කියන. හොඳ පහසු ආසනයක වාඩි වෙන්න කියන. ආසනේ වාඩි වෙලා Taman වාඩි වෙලා ඉන්න ආසනේ හරි පරි ගහින්දී කියලා කියනවා. හැම මස්පිඩුවක්ම ලිහිච්ච ස්වරූපෙන් කියන්නේ කියනවා. කියලා ඉවර වෙලා ඒ සැහැල්ලු කමට හිත යොදන්නේ. මම සහැල්ලු වාඩි වෙලා ඉන්නවා. සහැල්ලු නැත්තම් සහැල්ලු වෙන්න. ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. දඩු කරන්න එපා. දැඩි කරන්න එපා. වාඩි වෙලා අවුරුදු ගාණක් මේ ජීවිතේ ජීවත් වුණාට කොයි වෙලාවෙද අපි මේ සහැල්ලුවක එක තැනක වඩලා ඒකට හිතියෝ දන්නේ. මට එහෙම චිත්තක්ෂණයක් හම්බුණා කියලා තමන්ටම නැත්තම් තමන්ගේ මේ කයට මෛත්‍රී කරගෙන ඉන්නකොට ඒ සහැල්ලුව තේරෙනවා. ඒ හිත ඊයටයි හෙටයි ඕන එකක් නැහැ. තමන්ගේ ඉන්න ඉරියව්වේ සහැල්ලුව තේරෙනවා නම් තමන්ගේ ප්‍රියමනාපක ආය කෙරෙහි හිත දුවන එකක් නැහැ. හොඳට පහසු වාඩි වෙලා ඉන්නවනම් ඔය වැස්ස වහින සද්දේ අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳට පහසු වාඩි වෙලා ඉන්නවනම් වේදනාවක් එන්නත් බෑ. වේදනාවක් එනවා සකස් කරලා දෙන්න. ආන්නේ විදිහට තමන් කෙරෙහි වෛරයක් නොකරන නැත්නම් සිනහනයක් කරන මෛත්‍රී කරන හිතකට ආවොත් ඒ හිත එච්චර බලවත් ඒ චිත්තක්ෂණේ බලවත් මේ චිත්තක්ෂණේ බලවත් වෙන්නේ අන්නේ වෙන චිත්ත වීතිය විනාඩි ගානක් යනකොට යන්න යන්න යන්න යන්න යන්න තමන තේරෙන පටන් අර ගන්නවා තාල දුෂ්කර කාන්තාරක ඇවිදක මිනිස්සෙකුට ക്ഷേම භූමියක් ලැබිලා ගස්කොලක් හේවනක් හම්බ වෙලා එතන ගලන උතුරන දිව මේ වැව අපකුණක් හම්බ වෙලා කරමත්තක් එහි ගිලිලා ඔහේ වාඩිලා ඉන්නා වගේ අර දැඩි ග්‍රීෂ්ම කරයේ තියෙද්දි වතුරේ. ඒකලේ තියෙන නෙළුම් ආදී වියලි දෙත ආහාර අරගෙන මේ පෑම් බීලා කායට හොඳට විස්රාම වෙන්න දරලා හේවනක ඉන්නකොට වාගේ තමයි තේරෙනවනේ මේ ඉඳගෙන ඉඳ ඉඳිල්ල ප්‍රිය වෙන සුළුයි එළවන සුළුයි Taman කෙරේ Taman මිත්‍ර ස්වරූපයි මෙලෙක් ස්වරූපයි සිනහණය කරන දෙයක් කියලා ඒක තමයි මේ Taman තමම මේක කරගන්නවා කියන්නේ. ඉතින් මම දන්නේ උගව දෙනකොට ඒ දේ කරගන්න දන්නේ. හැම දිනාම හිතන්නේ මට තව එන්න තියෙන එක ලොකුයි දැන් මම ඉන්නේ මල කරදරයක මල අමාරුවක මේක මීට වැඩිය හොඳින් කරන්න පුළුවන් මේකට වැඩිකාරය ආසවල කී කියාර කැකිල රජු වගේ කොහෙන් හරි තමත් මේ ඌන අතිත්වක වූ ආත්මයක් ඇති කරන එහි අතෘප්තිකර භාවය ඌන භාවය අසවලානිසයි නැති උනේ කියලා මේක අංග සම්පූර්ණ කරන්න උත්සාහ කරන ගතියක් වෙනවා. එතකොට වැරදි දක්නාසුළු හිත නිකන් හිත කීලි ගන්න පටන් ගන්නවා. ඒ වගේම පශ්චාත්තාවයක් මත වෙනවා මම මෙච්චරක් කැපවල ඔක්කොම කළා මෙතෙන් තාවත් මේකටත් කොනහන් දෙකක් ඉන්නවනේ. මේ ඊතු හොඳ නැහැනේ මේ ආහාරය හොඳ නැහැනේ මේක හොඳ නැහැනේ කියලා ඉතින් නිතරම හිත තියෙන්නේ අර අපහසු කරගන්න. ඉතින් මේක තමයි Tamanට වෛර කරගන්නවා. ව්‍යාපාදේ කියන්නේ ඕක. ඕක නිසයි මේ ලෝකේ ඇති තාක් මේ ශිල්ප ක්‍රම සහ දැනුම ඇති වෙලා තියෙන්නේ. මේ දැනුම් සේරම අතෘප්තිකර භාවයේ ප්‍රතිපල. ඉතින් අපි මේ දැනුම් පිට යනවා, උපකරණ පිට යනවා, ශිල්ප පිට යනවා, පුද්ගලයෝ පිට යනවා. අර වර්තමාන මොහොතේ තියෙන ඌන භාවය. වර්තමාන මොහොතේ තියෙන අතෘප්තිකර භාවය. හිතන්නේ මට වෙච්චි අසාධාරණයක්. ඒ නැත්නම් මට වෙච්ච කාලකණ්ඩයක්. මට වෙච්ච දඬුවමක් කියලා. මේක නැති කිරීම තමයි ආත්මය බාර ගන්න පළවෙනිම අභියෝගය. ඉතින් හටක්. ඉතින් හටක්. මේ හටන පුරාවටම සිදු වෙන්නේ අර උලන්ත ඇරුවත් දින තනක පත් කර පහන් දැල්ලා වගේ සැලිසැලි ඉන්න එක. එහෙම නැතුව මේ ලෝකයේ මේ ජීවත් වෙච්ච සරුවචන් ආශ්‍රේ පටන් මේ දක්වා කිසිම කෙනෙකුට මේ ශරීරේ තියෙනකන් නම් ස්පාසුවක් නැහැ. මේක හරියට හතරමං අන්තියක හිටවපු රජුරන්ගේ වාලිකාව ඉස්සරහා වාල්කඩ ඉස්සරහා හතරමං අන්තියේ කණුවක් වාගේ හැම කෙනෙකුටම රජුරන්ට පණිවිඩයක් දෙන්න ඕන නම් ඊතලේ සන්නසක් ගත කාලා මේ කණුවට තමයි විදිහේ. කවුද ඉුවේ දන්නේ නැහැ. ඊතරක් ඇවිල්ලා වදිනකොට කාවල් පොලේ ඉන්න මනුස්සයර දෙන්න ඕන්න ඊතලයක් වදින සන්නසක් ආවා කියලා ඒක කියලා ඔප්පු කරන රජුරන්. කොහෙන් ආවද දන්නේ නැහැ. ඕන්න දිශාව කීයක අවල් දිශාවේ කියලා. අන්නේ කණුව වදින ඊතල වදින කණුවක් වගේ තමයි මේ ශරීරය. වාතයෙන් කිපෙනවා ශෙමෙන් කිපෙනවා පිටෙන් කිපෙනවා උතු පරිණාමජා ආහාරජා නානා ප්‍රවිජිත කිපෙනවා මේ ලෝකෙ කිසිම කිසි දෙවන්නේක් අපිට ගැළපෙන්නේ නැහැ. ඒ ගැළපෙනවා කියලා හිතාගෙන ඉන්න කට්ටියට ලං වෙන්න ක්‍රමයක් නැහැ. සංකිට්ඨේන පංචපදාන කන්ද දුක්ඛ. ඉතින් මේකෙදී විපස්සනා පැත්තෙන් බලනකොට මේ සඳහා අපි ඇති කරන මේ ප්‍රතික්‍රියාවමයි දුක. මේක ඌණයි මේක අතෘප්ති කරයි මේක තමයි ලෝකයේ කියලා දැනගත්තා නම් එච්චර සැපක්. ඒකට කියන පළම ආර්ය දුක්ඛ සත්‍ය කිය එච්චර සැපක් නෑ. නමුත් මෛත්‍රී භානාදී කරුණා කරලා අන්නේ දෙන්න යන දෙන ඉඩ වලක්ක ගන්න එපා කියලා අපි ඉඩ ප්‍රස්තාව ආරම්භ දෙනවා. මේ කරන්න බැරි දේවල් વિશે හිත වෙහෙස කරන්න. බැරි වැඩ මේ සරුවචනාංශිකත් බැරි වැඩ. අපි වාර ගන්න ඕනේ අපිට තියෙන මේ තුලින් පේන තියෙන ඌණ භාවය සහ අතෘප්තිකර භාවය ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. මේ නිසා සටන් ක්‍රම, ශිල්ප ක්‍රම, දැනුම, ඥාන පිටිපස්සේ යන්න එපා. ඒවා කරන්න පුළුවන් අසහාය පුද්ගලයන් පිටිපස්සේ අදහන්න එපා. මේ හීන භාවයේ ඌන භාවයේ අතෘප්තිකර භාවයේ පිළිගන්න පුළුවන් බවයි සර්වඥාන්ස අපිට මද මුසුසිනාවකින් පෙළලා දෙනවා. ඉතින් ඒකට විපස්සනා තමයි පළවෙනිම වෙහෙත. නමුත් මෛත්‍රියේදී Tamanට වර්තමානට හිතියොදලා දැක ගැනීම මට හිතෙන්නේ මම වෛර නැතික් වෙනවා කියලා කියන්නේ නිතරම අර විදියට නුරුස්නා ගති, වැරදි හොයන ගති, අල්ථා අසන්තුෂ්ත ගති සහ රෙට්ටට ඉලක්කයට ඉරට වැඩ කරන්න ඕනෑ කියන මේ දේවල තියෙන ව්‍යාපාදයේ නැති චිත්තක්ෂණයක් ඇත්තේම නැත. අන්න ඒකට අහු වෙලා ඒකට පහඳින් දෙපා ඒකට දායකම් කරන්න එපා. ඒක තමයි දුක්ඛ සත්‍යයේ හරස් කරන්නේ කාගවත් දෝෂයක්. ඇත්තම කියනවා මගේ දෝෂෙකුත්. වර්තමානයේ වැටෙන එක තමයි මට තියෙන ලොකුම ලාභය. අන්න ඒකදී වෛරය කරගන්න නැතුව මේ වෙහෙස කර තත්ත්වෙත් පෙළන සුළු ගතිය, තවන සුළු ගතිය, සංකර භාවයේ දැකගෙන ගල්බමුණෙක් වාගේ, තපස්වරයෙක් වාගේ බලානින්න පුළුවන් නම් તો මෛත්‍රිය හොඳ ලකුණක්. ඉතින් මේ නිසා මට හිතෙනවා මම එහෙම කාටවත් විරුද්ධව කතා කරනව නෙමෙයි එහෙම නම් ඒවත් උකට තමා වෙත්වා මට හිතෙනවා මේ විදිහට Tamanට මෛත්‍රී කරගැනීම තා වැදගත් පියවරක් කියලා එහෙම කරනවා නම් අනික් කෙනාගේ අඩුපාඩුවත් අනික් කෙනාගේ වේත කර බවත් අනික් කෙනාගේ අපෘෂ් කර බවත් තේරුම් ගන්න පුළුවන්. අපි උත්සාහ කරමු අනිත් දවස් තව ටිකක් මේ මෛත්‍රී භාවනාව මෙතනින් පටන් අරගෙන ක්‍රමානුකූලව ගරු භාවනීය කෙනෙකුට දීලා ඊගාට ප්‍රිය ඇත්තන්ට මධ්‍යස්ථන්ට වේදී ඇත්තන්ට දීලා ඒ වගේම සියලු ලෝක සත්‍යය කෙරෙහි පතුරන හැටි මේවා කරනකොට කවදාකවත් ආරම්භයේදී පුරුෂයෙක් ස්ත්‍රියට මෛත්‍රී කරන්න එපයි කියනවා මිය පරලෝකයේ කෙනෙකුට අවංචි කරන්න එපයි. Tamanගෙම පටන් ගන්න කියන මේවා සේරම තියෙන ඇත්ත වශයෙන්ම අටුවාව. කෙසේ නමුත් බොහෝ වශයෙන් දැන් පාවිච්චි වෙනවා. ඒක පරෝජනවත් වෙනවා කියන නිසා මම මේ වෙලාව ගත්තේ. නමුත් මම ආරාධනා කරන සිටිනවා ඒක අපිට මුදු ස්වාමීන් වහන්සේ කිව්වා වගේ යමකට හිතෙනවා නම් මේක අටුවායුගයේ ඇතුළත සංකර භාවයක් මේක වැඩි ක්‍රමයකට යන්න පුළුවන් කියලා කෙසේ නමුත් ගිය යුත්තේ පරසත්තානං හිතාන භාව ලක්ෂණා කියන විදිහට සියලු සත්‍යයන් කෙරෙහි හිතසුව සලකන ගතිය. අන්න ඒකට ළඟා වෙන්න පුළුවන් නම් Taman තුලින් හෝ පොදු ලකුණෙන් අපි දිනු. ඒ පොදු ලකුණෙන් යන්න පුළුවන් නම් බුද්ධ දේශනාවට සමානයි. Taman කරගෙන පොදු ලකුණට යනවා කියන එක යනවාන අටුවා යුගයට සමානයි. ඉතින් ඉදිරියට අපි අනිත් දවසේ මේක පිළිබඳව තව ටිකක් විතර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියන අදහසින් සිළු දිනාම තම තමන්ගේ තුල තියෙනා වූ මේ ව්‍යාපාදයේ මතුවෙන නුරුස්නාසුළු ගතිය වශයෙන් දැනගෙන මෛත්‍රියෙන් සහ විපස්සනාවෙන් ඊට පිළිතුරු හපයා ගැනීම පිරිස අතර තියෙන සමගියත් වැඩිවා තමන්ගේ මනසත් ආහර්දේ වස්තුවත් අතර තියෙන ගැටීම දුරු වේවා ඒකෙනින් මේ අපිට හම්බලා තියෙන මාර්ගය සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් සමාප්ත කරගන්න මේ ධර්ම දේශනාවත් එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා එතකොට ඒකට කියනවා ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ දැඩි තරහ. ව්‍යාබාධ කියන්නේ ආබාධ කියනවා. ඒ දෙකටම පොදු වචනය තමයි ව්‍යාබාධ කියන වචන. ඒක ලක්ෂණ පාළිය දුනක් ඒක කායික රෝග මානසික රෝග කියන දෙකටම යනවා. ඒ මහත්ය උලුප්පල වෙන්න හදන්නේ කායික රෝග. ඒකම තමයි අනිත් පැත්ත ඒ කාසිය අනිත් පැත්ත තමයි මානසික රෝග. මානසික රෝග සියල්ලටම හේතුව අස්ථාන කෝපය. අස්ථාන කෝපෙට හේතුව නුරුස්නා ගතිය. අපි කවුරු හරි මොන හරි පැහැ කෙනහෙන ගතියක් කරනවා. හැට කැවෙන ගතියක් කරනවා. ඉතින් ඊට පස්සේ එක්ක උණ අහින්න ඕනේ එක්ක නැත්නම් මන්න අහින්න ඕනේ එච්චරයි. මෛත්‍රී දන්නේ තිකනා කරන්නේ එක්කොත්තෝ එකම. ඔය මෛත්‍රී කියන්නේ ඌත් මේ ලෝකෙට එන එකක්, උඹත් මේ ලෝකෙට එන එකක්. ඕක ඇති වෙන්නේ කෙලස් චේතනාවක ඕක උඹත් නෙවෙයි, උඹෙත් නෙවෙයි, උඹේ ආත්මයත් නෙවෙයි. ඕක කෙලස් චේතනාවක්. නිකන් ව්‍යාපාරෙන් නුරුස්නා ගතිය. ඕකට අයිති වාසියක් කියන්න ගන්න එපා. ඕකට උත්තර දෙන්න ගියොත් ඔකට අයිතිවාසිකම් කිව්ව වෙනවා. ඕකේ කෙලෙසක් විදිහට සංස්කාරයක් විදිහට දකින්න පටන් ගත්තොත් ඒක ඇත්තටම මෛත්‍රී පැත්තට වගේ විපස්සනා පැත්තටත් වැටෙනවා. සමථය වගේම විපස්සනාටත් වැටෙනවා. ඒකට හේතුඵල ධර්ම යනුව මතක කර දෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා යම් ආකාරයක යම් දවසක චෛතසිකව සුවයටපත් වුණා නම් අනිවාර්යයෙන් මේකෙන් පහළවන රූප ධර්ම සියල්ලම සුවයටවන්නේ. කියන්නේ රීජුනේෂන් නැවත තිරියන් වෙන පැත්තට යනවා. ද්වේෂයිතින් ගත කරන හැම චිත්තක්ෂණයකම අපි වයසට යනවා. ශරීරය වෙහෙසෙනවා, කෙස් පැලෙනවා, අන්න පැලෙනවා, දුර්වල වෙනවා වයසට යනවා. නැවත නැවත ඒව දැනගෙන ඒක තමයි එළඹ සිටි ගාණෙන් යන වේගය හා සමානව මේක තමයි දුක කියන්නේ මේක තමයි ඝර්ෂණය කියන්නේ මේක තමයි නුරුස්නාසුළු ගතිය කියන්නේ අතෘප්ති කරගතිය කියන්නේ කියලා දැනගෙන ඒකෙම හිත පවත්නවනේ විපස්සනායෙන් හෝ මෛත්‍රී භාවනාවේ ඒ හිත තේරුම් ගන්නවා මේක බුදුන්ට වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි ලෝකේ පවතින ඝර්ෂණය මත ඝට්ටනය. ඒ ඝට්ටනයක් නැති ලෝකයක් කියලා කියන්නේ මැරෙන්න අපිට තියෙන්නේ ගැටීම තමයි ස්වභාවය. හැබැයි මම ප්‍රතික්‍රියා කරන්නේ මම නෙවෙයි කිපිලා ආපහු ගහන්නේ. ආ නේදන ඉන්නවනම් මෛත්‍රී ලෝක විෂම ලෝකේ මෛත්‍රී කියන එක නා විශාල ජයග්‍රහණයක් ලකනවා නොකරපු යුද්ධ නොකර දිනනවා. ඕකෝර එකක් අම්මේ. ඒක දන්නේ නැති කෙනා තමයි ගහලා බැලලා සම්දු කරලා දිනන්න හදන්නේ. එතකොටත් කරන්න පුළුවන් ඒ කායික විශේෂ අතර වමනයි නමුත් එතකොටම හිත අරුවලා ඉවරයි. හිත පෙරදිලා ඉවරයි. හිත වෙහෙතට පැත්තලා ඉවරයි. ඒ නිසා ආටුවාචාන් වහන්සේ කියනවා මෛත්‍රිය පෙන්නකොට ද්වේෂය පෙන්නකොට මෛත්‍රිය අනිත් පැත්ත මෙයක් එක්ක හරි තරහ කරනවා මම අසුචි ටිකක් අතර ගන්නවා ගහන්න මෙයාවල කෙලෙසක්. ඒක මොකද වෙන්නේ? පළවෙනියම ඉතර තමන් අසුචි ගා ගන්න ඕනේ යාට වදින්න පුළුවන් නොවදින්න පුළුවන් හැබැයි තමන්ට ගෑවෙන්නේ. එහෙම නැත්නම් ගිනි ගත්ත යකඩයක් අරගන්නවා ෂෝක් ගහන මරනවා කියලා අර යකඩ යල්ලනවා දැඩි ද්වේෂයෙන් මම අල්ලන්නේ ගහනද මොකද එල්ලේ හරියද කියන්නේ වේ අත පිටිනකොට නම් කිස්සලම අත පිටින නිසා බුල නසන ගතියක් වෙනවා මයිත්‍රි ඒ නිසා මේ මිනිස්යාට අපි මෛත්‍රී කරන්නවත් ද්වේෂ කරන්න ඕනේ එයා කරගන්න දේ කරගෙන ඉවරයි ඉතින් කීයක බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියෙනවා කර්මා කරලා මාව ඔකට පිටු කරගන්න එපා මට ඔය නේ ඔකට උදව් කරන්නත් බෑ දැන් ඉන්නේ අමාරු වැටිලා වැටිලා ඉන්න බව දැනගන්න. ඉතින් ඒක විපස්සනාමෙත් කියලා දෙන්න පුළුවන් මෛත්‍රියුත් කියලා දෙන්න. ඒකදී දෙන උත්තරේ කෙටියෙන් විස්තර ගන්න ප්‍රතික්‍රියා නොකර සිටීම කියලා. ඒ පුද්ගලයා හේතු සහිතව මූලිකව අමූලිකව මං කරේ වෛරයක් ඇති කරගෙන කියනවා. ඒ වෙලාවේ බොරදී මාළු බාණ්ඩයක්. අර කියලා දෙන්න යන්නත් ඒවා. කරේබනේ ඉන්නෝනේ මගේ කෙලෙස් මට අලුතෙන් කෙලෙස් නොවේවා. ඒ මනුස්සයා මගේ ප්‍රතික්‍රියාව නිසා අන්තිම කෙලෙස් කරගෙන කඩිත්වා කියලා ඒ කෙරෙහිත් මෛත්‍රිය තියෙනවා. මම දිනුවා කියලා ගත්තොත් ඒත් පරාදයි. මම මේ සෙල්ලම් කළා මං එයා දිනුවා කියලා ඒකට ඉවරයි. ඒකට තමන් ගෙට ආයෙ කියලා. තමන් හිතන්නේ අනේ මං නිසා තාවුදුපත්තේ දැවෙන හිත තවත් නොදැවේවා. අනේ මමත් කොච්චර කල් සංසාරේ කරා මේක ගිනි ගත්ත වෙලාවකම යුද්ධය යක්ෂිනු මට මේක තේරුම් අරගෙන ඉබ්බේ කට්ට ඇතුලට අඳු ගන්නවා වගේ එහෙමම ඉන්න පුළුවන් නම් එච්චරමයි අනිත් පැත්තට දෙන්නේ උත්තරේ. ඔය දැන් ස්පෝර්ට්ස් එකක් කියලා මෛත්‍රී කෝෂය. අපේ ඉද්‍රියාවක් හරක් තියෙනවා. ඒ වෙනම අපි ක්‍රියාත්මක කෝෂයක් ඒවත් තමව දන්නාතරමින් හුරා කය සුරක්. මේ සමහර ස්පෙෂල් කාය. ලෙඩෝම සුරලා තියෙනවා මෛත්‍රී. එතකොට දැන් ඉතන බලපාර කියලා සමාන කොට ලවුස් කතා කරලා ඒක. මේ ඉතින් බලපාර කියන්නේ යාගේ වඩාම මෛත්‍රිය. ඒකයි ඒක. ඒක එක්ස්ප්‍රස් කරනවා. මේකේ ප්‍රතිපල එන්නේ බලලා කරනවා. ඒවා නේද සමාජවල බලලා මේ මුතුලාර ඉදම ඔපිසිට් එකේ ගහින් කිව්වට පට පට පට ගාලා හැදේවත් තියෙනවා. දැන් ඒ ඒ ඒ ඒක මයික්‍රෝවේව් එක බලපානවා කියනවා කියන්නේ මයික්‍රෝවේව් කුලින්නේදී නේද ඒවනම් ඒ කරවෙච්ච කරලා තියෙන දෙයක් අනිත් කුලිනෝ දැන් ඉතින් වේදනාවක් නැත්නම් වෙන වෙන වෙන වෙන රෝගෙන් අධිලාරම තියෙනවා. ඒක තමයි මානසික විශේෂය. ඒ වගේ සූර්යයක් ලැබෙන්නේ නැහැ මම විශේෂ ඥානකත් මම මතකයි. ඉමගරිච්චාම ඉස්සර අම්මට හරියට වැඩ. නමුත් ඇඳලම් ඉඳගෙන ඇවිල්ලා උණ බලන්න නලලට අත තියෙනකොට උණ බලන්න. ඒ අම්බටත් ඕන කරන්නේ ඒක තමයි. ඉතින් කෙටි ගගා ඉන්නවා. ඉතින් අම්මා කොත්තමලි කියලා දීලා පොඩියක් අතේ වුණා. ඒක හරියන්නේ නැහැ. නෑ කොවත් මංගෝ දම්බලා තියෙනකො අට එකට ඉඳලා හරියන්නේ නැහැ. අම්මා ඇවිදලා ඇඳේ වාඩි වෙලා අත තියලා උඹට අමාරුද කියලා මම අහනකොට ඉතින් අපිට ආදාය තව වෙලා තියාගෙන ඉන්නවනේ. උන්ට තාත් දෙකම තියෙනවනේ. ඒක උතුම බයින. මාතා යතන් යම් පුතන් ආයෙත් ඒක පුතුමනුරක්. ඉතින් ඒ වගේ අපිට හැම කෙනෙකුටම හැම කෙනෙකුට උදව් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. තාරා තිරන් තියෙනවා. හැබැයි අම්මගේ පුතා එකට නම් යුනිවර්සල්. ඕනම වෙලාවක ඒ දවස්වල මට තියෙනවා මගේ තියුණු පුද්ගලික රෝගයක් නිින්ද යන්න අම්මා උකුණ ගන්නවා. ඉතින් එතකොට මම කරන්නේ අම්මා මේ අතර පුතු වෙනකොට අම්මා බඩි. ඔළුව තියන්න ඕනේ බඩේ. ඉතින් අම්මා අර ඔළුව මෙහෙම කවුරු ගන්නකොට එතකම්ම මම ඉන්නේ පැවිදි පිටේ. අන්තිමට බඩේ හිටපු සූතිනංගි සූතිනංගේ කලලේ ඇද වෙලා. පපුව තද වෙලා අත කෙටිලා. ඉතින් හැමදාම ඒක නැත්තම් මට නිදි මට තේරෙන්නේ නැතේන වයසේ. ඉතින් ඒකවත් නිකන් නීගෙන් තමයි. ඒක නිකන් සෙනෙහස තුලින් එන එකක්. ඒ සමහරව මේක බිස්නස් කරනවා. සමහරුන්ට රෝගය අත්වාගටවා දෝෂෝත් හිතෙනවා. ඒ කොයි එක වුණත් මේක දරුපටාවක කරේ බැල්ලියක් ගෙතියෙන, ඌෂියක් ගෙතියෙන ඒ ගතිය. ඒක මෛත්‍රියමද එහෙම නැත්නම් මේ පැවැත්ම සඳහා ජීවිතයේ ලෝකේ තියෙන කාමයේ ආමිෂ පැත්තේ බලවේගයක්ද කියලා කියන්නේ. ඒක මේ බුදුන් ලෝකේ පහළ නොවුනත් ඇති වෙන දෙයක් ඕක. පැවැත්ම සඳහා තියෙන දෙයක්. ඒකට කියනවා කිකිල් පැටියෙක් බිත්තරේ බිඳුනට පස්සේ අම්මගේ මෙන් වෙනානේ. පැටියා දවස් 4ක් යනකම් පොළවේ ගහුවත් නැරෙනවා. කාලගුණේ වෙනස් වුණාත් එහෙම ට්‍රාන්ස්පෝර්ට් වෙන නිසා පැටව ගත්තට පස්සේ ඉන්කියුබේටර් ඉඳලා දවස් 4ක් ඇතුළත ට්‍රාන්ස්පෝර්ට් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. අර පුංචි පෙට්ටියක දාලා අඟල් 4 සීමාවෙ ගෙනියන්න පුළුවන්. මොකක්වත් නැහැ. එතන පැටියා වැදුවට පස්සේ දෙන ඉස්ලාම දෙන කිරි කහපාටයි. ඒ කිරියල තියෙන ඉමුනිටි එක. ඒකේ වැසිටත් ඉමුනිටි තියෙනවා දරුවටත් ඉමුනිටි තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඩෝල අයින් කරලා දාලා තමයි අපි සාමාන්‍ය කිරි ගන්න. ඒක පළමු දවස් හතර පැටියටමයි දෙන්නේ. අවුකු කිරක් තියෙනවා. අනිවාර්යයෙන් මේ සිස්ටම් එකක් තියෙනවා. මේ ප්‍රතිශක්තිය අනුන්ට ගනුදෙනු කරගන්න පුළුවන් එකක්. ඉතින් ඒක ඇත්තටම තනිකර මනසෙන් ඇති කරන දෙයක්. යුද්ධයක් කරනකොට ජයග්‍රහණය තීන්දුව වෙන්නේ ජයග්‍රහයි හැඟීමයි. යුද්ධෙන්වත් ආයුධවලින්වත් සටන් උපක්‍රම නෙවෙයි. ඒ තැනකට වැටෙන කොච්චර ආයුධ තිබුණත් අරුගේ මොරාල් එක වැටුණනේ අහන්න මොකුත් නෑ කොළඹ තමයි. යට කරගෙන යන්න පුළුවන් මෙහෙම කරනකොට වටන්න. ඒ නිසා ඒක එන්නේ හිතේ. නමුත් ඒක අපිට ලෝකෙට ප්‍රයත්න කරනකොට කායික පැත්තට ගිහිල්ලා තමයි යන්නේ. නමුත් මේක නිබ්බාන ගාමිනීමට කියන්න බෑ. බුදුරජාණන්සේ නැති කාලේ මේ ලෞකික පැත්තටත් මේක තියෙනවා. මෙන්න මේක පාවිච්චි කරලා ලෝකයක් එක්ක ගැටුම අඩු කරන්න මෛත්‍රිය පැත්තට පාවිච්චි කරනවනේ එයා දන්නවා මේ නිෂ්කරණ අධ්‍යාසනික පාවිච්චි කරනවා. එමෙ නැති වුණොත් අර වාගෙම අනවශ්‍ය සම්බන්ධතා ඇති වෙන්නත් මේකම හේතු වෙන්නේ ඉතිතියි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේලාගේ හරියට තිබිලා තියෙනවා හීලින් පවර. ඒ නිසා ලාදුරු රෝගී හරි මේ ඇවිල්ලා ඉවරලා සලු අත ගන්න. නැත්නම් කකුල අත ගන්නවා. ওই කකුල අත ගාලා ඇඳිල්ල එකෙන් තමයි පටන් ගන්නේ. මට හිතෙන විදිහට. ඉතින් එක දවසක් යනකොට අපොස්තලෝත් එක්ක යනකොට යේසුස් වහන්සේ කියනවා කවුරු හරි මගේ ඇඟේ තියෙන සුව ශක්තිය බෑ වුණා කවුද මගේ ඇඟට අත තිබ්බේ කියලා. එතකොට වයසක අත්තම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා අවසරයි දෙවි ස්වාමී දරුවනේ මම ඔබතුමාගේ සලුව අත ගාව මට ලාජු රෝගෙ තියෙන එකයි කියලා. ඊට පස්සේ කියනවා කාටවත් කියන්න විතරක් එපා. ඒ ඇති. අපි සමහර ස්වාමීන් වහන්සේම කාටවත් කියන්න බෑ කියලා කිව්වොත් ඒ ඊට පස්සේ ආයේ BBC දෙන්න ඕනේ නැහැ. එච්චරයි. ඒ ඒ වගේ කිව්ව. ඊට පස්සේ ඒ සුදාසර යන යන තැන ඇවිල්ලා කියනවා මගේ පුතාට ලාජු රෝගේ මගේත් ලාජු රෝගේ කියලා අහන්න බේරන්න බැහැ කියලා. ඒ නිසා ඒක හැම වෙලාවෙදිම නිවනට විවේකයට සහ නිස්සරණට යොමු වෙනවා නම් කියන්න බෑ. හැබැයි මේකත් මනෝමූලමය දෙයක්. පැවැත්මටත් මේක තියෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා අම්මගෙන් දරුවන්ට ඉමුනිටි කියන්නේ ඒක. නමුත් ඒක නිවනට යොදා ගන්නකොට මේක තණ්හා මාන දිට්ඨි නොවැඩෙනා තාලෙට. මේක වඩනවයි කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ පතාචාරාව සුව කරලායි බණ කිව්වේ. ඒක බඩ බඩගෙන ඉන ගොවියට ආහාර ටිකක් දෙව්වලයි බණ කිව්වේ. නමුත් ඒක ප්‍රතිපදාවක් කරන මේ බඩගින්න ඉන්න ගොවියන්ට ආහාර දෙන්න සමිතියමාගම් පිටවන්න බුදුහාමුදුරු කියලා නැහැ. ඒක කරන එක ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් කරගත්තා. අපිට ඒක කරන්න බැරි වෙලාවට කරනවා. ඒක අනේ නිසා මේක නිස්සරණ අධ්‍යාසයෙන් පාවිච්චි කරනවා කියන එක පිටතර ලේසි නෑ. ඒක නිසා කියනවා මහසි භාවනා කරන විපස්සනා කරලා ඉවරලා මෛත්‍රී භාවනා කරන්න. ඉතින් අපිට පන්දිසන්ත ඇවිල්ලා කඳුබට උගන්ලා දෙන මාස 6 අවුරුදු දෙකක් ඉඳලා තියෙනවා. කඳුබ නෙමෙයි මේ මැත්තේ කොට. එන්ජිනේ කොට වයසක උපාසක මහත්තයෙක් ඇවිල්ලා টොප් එකට හස්පස්ථාන කරලා වැත්තරම. වයසක මිනිස්සේ ඉතින් හරි සන්තෝෂයි සාර බුද්ධලිව කියලා දෙන එක දෙල ඔක්කොම ලකලු උපාසක මහත්තයෝ හරියට කරු කරා. ඒක නිසා දැන් මේක ඉවර කරන්න මේක නිකන් අර පන්නරේ කියන්න එපා. ඒකට මෛත්‍රී කියා කරන්න. ඉස්හාමයිත්‍යක ලැබ බණින්න පටන් ගත්තලු ස්වාමීන් වහන්සේට පුදුමාකාරයට මොකද්ද ස්වාමීන් වහන්සේ මේ දෙගිගහරි වැඩේ මේක මේ පිළිවෙලට කරන්න එපා මේක මට කලින් කියලා දුන්නා නම් ඉවරනේ මොකද්ද මට කලින් කියලා දුන්නේ ඒකත් එක බලනකොට මෛත්‍රී කරපුවාම පුදුම සැපක් නෙදී ඇයි මේක මෙච්චර කරන්න කියලා දුන්නේ නැත්තේ කියලා ඒක පාට ඇවිල්ලා ඩයක කඩනවා සායිද වෙන කවදාකවත් එහෙම හයියෙන් කතා කරන මනුස්සයෙක් නෙමෙයි. අර විපස්සනාටත් වැඩිය මෛත්‍රියේ තියෙන මෙලෙක්කම වැඩිච්චාම මිනිහගොල්ලෝ අපරාධේ මට පපටන් කෑල්ලක් කන්න දීලා බත් කන්න දුන්නා හොඳයි කියලා. සම්මල කන්න දෙන්න. බත් කාලේ පපටන් කරන්නේ. ඒ තරම්මයි කියලා. විපස්සනා කරපු කෙනාට දුරට තේරෙනවා මේ ලෝකේ තියෙන මේ ප්‍රශ්නේදී පුංචි දෙයක මේ ගැටුම තියෙන්නේ මේ මමෙක් නැති එකේ ගණන් ගන්න දෙකට මෛත්‍රියක් වැටුනහම පුතුන් විදිහට අරියාද. ඒ නිසා ඒක අනික්කත් දොස් කියනවා චතුරාර්යක භාවනා කරලා විපස්සනා වඩන්න කියලා සම්ප්‍රදාය කියන්නේ මහා සීක්‍රමයේ කියලා කියන්නේ විපස්සනා වඩලා මිනිසුත් ළඟට යන්න ඉස්සලා මිනිහ ටිකක් ගන්න විදිහට මෛත්‍රී භාවනාව කරුණා භාවනාව මරණානුස්සතිය ටිකක් කරන්න කියලා. ඒක චතුරාර්යක කොච්චර ලෝකේ සැලීම් තිබුණත් කොච්චර ලෝකේ විෂමතා තිබුණත් තමන් දන්න සමහිත පවත්තා. ඇතුළතට ආපු කෙලස් ටික විපස්සනාවෙන් කපනවා. එන්න තියෙන කෙලෙස් චතුරාර්යක භාවනාවෙන් අරසනවා. එතකොට හොඳ බලවත් බලකොටුවක් අතුලේ ඉන්න හොඳ දක්ෂ සේනාපතියෙක් වගේ එයා දන්න බලකොටුව කඩන්නත් බෑ. එතකොට ආවට මම අරින්නෙත් නෑ. අනේ මේ දෙකම තියෙනවනේ. ඉතින් ওই දෙක මූල ධර්ම එක පැත්තක් කියනවා. ප්‍රායෝගික පැත්තක් නෙමෙයි. දෙකම තියෙන මිනිහට කොයි එකකම ප්‍රශ්නයක් නෑ. මధుරේ කනකොට ස්ථානක උට මෛත්‍රී කරන හාර විදි සමාරනේ ශරීරේ. ලේ ධාතු රත් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඉවසීමේ හිතකට යන්න නම් ලේ ටික ඇතුළට යන්න. හැමත ලේ යන්නේ රාගය සහ ද්වේෂය ආපුවා. රාග රත් වෙච්චාම හරි දිලිසෙන ගතියක් එන්නේ. බුදුදහම කියන්නේ ඒකට වන්න දශකයේ කියලා අවුරුදු 20 ඇතුළත කාලෙද අපි රාග ජීවිතයක් ගත කරන්නේ ඉතින් ඇත්තටම පෙනුමයි. ඒක ලස්සනයි මොකද හැමයි හැමේ දිස්නේදී. ඊට පහුව 60 70 වෙනකොට ඉතින් කොච්චර හැමේ ලතු ගෑවත් ඒක හරියන්නේ නැහැ ඒක ඉවරයි. භාවනා කරනකොට වෙන්නේ රාග ද්වේෂ ආවොත් හැම දිවිරෙනවා. සමාධියට ආවොත් මධ්‍ය සුසුම්නාවට අඩු වෙනවා අපේ වැඩ පිළිවෙල. ලේ යන්නේ අතුලට විතරයි. හැම නිකන්ම නිකන් ෆ්‍රීස් වෙනවා. ඒක මඳුරු ඇවිල්ලා අතන මෙතන චෙක් කර කර කර කර බලනවා ඌට වතුර හොයනවා ලින් හල්වා ලින් හරනවා. ලේ නැහැ. ඉතින් ඒ වෙලාවෙදී උඹට පුළුවන් නම් කාපා. මම කිසි තරහක් නැහැ. තරහ ගත්ත ගමන් ඌට බඩු වෙනවා. ඔව් ඔව්. ඒකට උටක් ගාලා හරි හරි කියලා ඌ එතෙන් බැන්න මෙතනින් කාලේ යනවා. කරවල බල හිතුවත් එනවා. අනේ මේ නලිය නලිය හැබැයි හරි නිව්සන්ස් ඒ වෙලාව. ඌ හැමතැනම මල වාත මේ ගෙදර කන්න මොනවත් නැහැ කිය බැන බැන ඇවිදිනවා. ඇවිදින හොඳට මෛත්‍රී කරන හිතේ ඌට විඳ ගන්න බෑ. ඒ වගේ මම දැකලා තියෙනවා මම තාම විද්‍යාත්මක හෙව්වොත් මදුරුවෙක් විදලා ඌ විශ්ින්ම ඉවර කරලා ගියොත් මං හිතන්නේ ඌ අපිට ඇඟට දාන විස බීජ අරගෙන යනවා. විදපු ගමන් අපි මරුවොත් අපි කරන්නේ විස බීජ ඇතුලේ තියාගෙන සත අයින් කරන එක. එතකොට ද්වේෂයක් තියෙනවා විස බීජ පුරා ගන්නවා ඩෙන්ගුත් හැදෙනවා. ඒ නිසා ඌ විස බීජ ටික දානවනේ ඇතුලට. ඒතල ඇති වෙන්නේ ලේ උරන්න දුන්නොත් මම හිතන්නේ ගොඩාක් දුරට ඌ ඒ ටික ආපහු ඌම ඇදලා. අදිනවනේ. යන්නේ. අපෙක් අහගුවාම විස උරන ගතියක් තියෙන්නේ. විස ඉරිල්ලනේ කරන්නේ ලේබන වෙලාව අපි කරන්නේ විදිනකොටම ගහනවනේ. එතකොට ඕන ටික විස බීජ ටික විතරක් අරගෙන අර අර සක්ෂන් පයින්ට් එක අයින් කළා. සක්ෂන් පම්ප් එකට ඉඩ දුන්නා නම් ඌ කරන්නේ ඒක ලේ ටික අරගත්තට පස්සේ ඌ ගියොත් දැන් කුඩලේ කාලා වැටුණු කදාත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන කැඩුවොත් විස වෙනවා ඒක. අතර කුඩලගේ විසක් නැහැ. නමුත් මදුරුවගෙත් මම හිතනවා ඒ වගේම සෙල්ලමක් වෙනවා මකුණ. මකුණ කනකොට බලන් හිටියොත් වේම ස්ට්‍රීට් මාසේ බොනවා වගේ. ඌම බීලා ගියොත් ඉවරයි. ඒකේ ඒ ස්වභාවික දෙයක් ලේ දන් දීමක් පමණයි වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අර බලාගෙන ඉන්න පුළුවන් ගතිය තමයි තියෙන්නේ. මතුරු කැවිල්ල දැන් නහා ඒ කණේ වගේ එනකොට ඉතින් ආ මොකද නෑ දතට කියලා හපන්න කරගෙනවනේ. මොන කරදරයක්ද මේ ඇවිල්ලා භාවනා කරනවා කියන්නේ? අනිත් කරදරවන පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් ලේටි කවුස් හදන්න නැතුව. මධ්‍ය සුසුම්නාවේ පමණක් තියාගෙන ඒක ඉතින් සෑහෙන වීරත්වයක් තියෙනවා. ආ දැන් මයිටි සමන්ත යමක් තිබුණොත් තමයි දෙන්න පුළුවන් නේද? නැතු ඒ කියන්නේ අපි මුගක් වෙලාවට ගිනිපත්කව ගිනිපෙට්ටි පත්තු කරන්නේ නැතුව ඉටිපන්දම් පත්තු කරන්න බෑනේ. ඉස්සලා ගිනිකුරපත් වෙලා තියෙන බෑ. දැන් මේ කාලේ ගැහුවට ගැවට ගිනිකුරපත් වෙන්නේ. ඉතින් පත්තු වෙන්නේ නැති ගිනිකුර කොච්චර ඉටිපන්දමට ලං කරා. පත්තු වෙන්නේ නැහැ. ඉස්සලා ගිනි කුළුඟුවක් නංග ගන්නවා. නැගිල්ල තමයි Tamanට මයිටි කිරීම කියලා කරන්නේ. නමුත් ওই කතා එකක්වත් හරියන්නේ නැහැ. කටුකුරුන් දෙහි කියන්නේ. ඒ වගේ දෙයක් මේක දුර වෙලා දේ ඔය දේ දේ ගෝලේ ඒක බුදුහාමුදුරනේ ඔක්කොම ගෝලෙ මොකක්ද නෑ ඒ කියන්නේ අර ඒ කියන සුවය සමතෙන් ගන්න පුළුවන් විපස්සනායෙන් ගන්න පුළුවන් සමත පැත්තෙන් ගන්න ක්‍රමයි මෛත්‍රී කියනවා ඒක නම් ඉතින් Tamanට මෛත්‍රී කළා අනුන්ට දෙන එක නම් විපස්සනා වඩපු කෙනා මේ ආත්මය කියලා කියන්නේ මායාවක් මේක මායමක් කියලා ගන්න කෙනාට ආයෙ ඕනේ නෑ ඒ නිසා උඩට ගිය කෙනාට මෛත්‍රී කරන්න ආයෙ පල්ලෙහාය කරලා Tamanට කරගෙන ඉන්න ඕනේ නෑ එයාට කියන්න පුළුවන් සියලු සත්‍යම් දැන් මම වගේ නම් අනිත් කෙනා ඌ ආත්ම සංඥාවෙන් ගත්තොත් ඌට අතපය කැපෙන රිදෙන නම් නැති වුණාට ඉතින් ඌ ඒකේ අදහස ඉන්න ගන්නකල් තියෙනවා. නමුත් Tamanට ආත්ම සංඥා නැත්තම් ආය ආත්ම සංඥාවක් ඇති කරගෙන මෛත්‍රී කළා අරයට මෛත්‍රී කරන්න ඕනේ ඒ විපස්සනා පැත්තට ගිය මෛත්‍රිය. එහෙම නැත්නම් යතා ඒතං තථා ඒතං ඒක මෙහෙමනම් මේකත් මෙහෙමයි මේක එහෙමනම් ඒකත් එහෙමයි කියන එකට හේතුඵලෙන් යන්න පුළුවන්. ඒකට මෛත්‍රිය කියන්න බෑ. ඒකට මෛත්‍රිය කියන්නේ. ඒක හේතු බල ධර්ම. හේතු බල ධර්ම. මේ නිසා කටුකුරුගේ සාංශම හිතන්නේ ඒකම තමයි ඔය පෙන්වන්න හදන්නේ. ඉතින් සමා ජීව පැවිදි වෙලා පැත්තකටලා විපස්සනා කරපු කෙනෙකුට එහෙම මත ප්‍රකාශ කරන්න පුළුවන් රට්ටු මේවා දන්නේ නැහැ. රට්ටු ඉන්නේ සම්පූර්ණ ආත්ම සංඥාව. ආත්ම සංඥාවේ ඉඳලා මෛත්‍රිය හිතලත් අනුන්ගේ වැරදි කිය කිය හිතන. ඉතින් යාට කියලා දෙනකොට කියලා දෙන්න නෑ නෑ ඇත්තමයි ආත්මයක් තියෙනවා. කොහොඳ වැදගත් පෞලක මිනිහ ඒ නිසා සත්තු මරණ එක හරිනේ. මිනිසුන්ට ගහන බයින එක හරන පොලිසියට බලන්න. කියලා ඒ මනසට ඒ මාර්ගයෙන් දෙනකොට ඌට පොඩ්ඩක් අන්දලා ගන්න. එයාගේ තියෙන ඒ කුල ගෞරවය චරිතය අන්දන්නේ. ඒ ඇන්දිල්ල කරන්න ඕනේ කියලා ඥානන්දරන්තු කියන්නේ. කරන්න ඕනේ නෑ ඒක කැඩීම හැට අඩපුල්ලා තියෙන කෙනා. නැති කෙනාට නැති කෙනෙක් පටන් ගන්නකොට අරක හරි ගුණයක් ඒක මේ මට හම්බුණා ඒ ස්වාමීන් වහන්සේ අපි මාත් මෛත්‍රී භාවනා ගැන කතා කරනකොට ඒ ස්වාමීන් කතා කරා ඇමරිකන් කාර්යයක් යා මේ වියට්නාම් යුද්ධයට ඇවිල්ලා වැඩ කරපු කෙනෙක් නිම ගොරෝසුයි දැක්කම දැක්කමට කාද වගේ අපේ ඇතුලෙන් අන්තිම අහිංසක අන්තිම නිවිච්ච හම්බුනේ එනකොට අත්පය ඇවිදිනකොටම කසා බසා දාගෙන යන්නේ කතා කරන මෙහෙම නිකන් අර මොකද ඔය කතා කරන්නේ හරිම හොඳයි ඒ සාන්ත කියනවා මේ බුද්ධහම ගැන දන්නේ නැති කාලේ මේ ටිබෙටන් ලාම කෙනෙක් ආවට ගියා නැත්තම් සෙන් මාස්ටර් කෙනෙක් ආවා ඊට පස්සේ කළු මෛත්‍රී කරන්නේ. ඉතින් මෙයා දන්නේ නැතුළු මොකද්ද කියලා ඊට පස්සේ කළු වාඩි වෙලා මට මම නිරෝගී වේවා කියන කියන්නේ කියලා. ඒකෙන් අදහස ගන්න බෑ. කොහොමඩක්වත් මම මට ගන්න බැහැ. පිළිපස්සේ අරයා කියවලු ඒ ඒ තියෙන තාක්කල් මේ ගොරසු ගතිය යන්නේ ඉතින් තමන්ටමයි කියලා. ඉතින් තටමන තනන ගත්ත දවසේ දවස් තුනක් මේ එක දිගටම කරුවේ අඬපු එක. ඉක්කි ගහ ගහ ඇඬවලු මම කවදාකවත් මට මෛත්‍රී කරගන්නේ නැහැ. ඒක හිතලවත් නැහැ. අපි ඥානන්ත ප්‍රේම කරනවා, වස්තු භෝගවලට ප්‍රේම කරනවා මිසක තමන්න තමයි මෛත්‍රී කරනවා. ඒක මිනිහා කියනවා දැන් වුණත් මම එදා කියනවා කියනවා මේක දැන් ඉතින් පුරුදු කරලා. ස්වාමීන් වහන්සේ. කම්පියුටර් ලැන්ග්වේජ් ටෙක්නිකල් රයිටින් කරන කෙනෙක් හරිම ටෙක්නිකල් මිනිහෙක්. ඉතින් කියනවා තමන්න මෛත්‍රී කෙරුවට පස්සේ මම සම්පූර්ණ මැරිලා උපන්නවා කියලා. මේ කොහොමද මම ජීවත් වෙන මිනිස්සු මේක තමයි කාටත් තියෙන දේ. මටත් තියෙන්නේ මේකයි කියලා ඇතුළට ටෝච් එක ගහලා බලනකොට සම්පූර්ණ වෙනස් වෙලා ගියයි කියලා ලෝකයා සත්ත්ව පිළිබඳව තියෙන ආකල්පයේ වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට ආත්මයක් නැහැ කියලා පටන් අරගෙන හරියන්නේ නැහැ. ඒ සාර්ථක දෙන්න ඕනේ තියෙනවා. ඒක සුව කරගෙන ඉතිමිනුකරපත් කරලා ඉතිබන්දන් පත්තු කරපන්. ඉතින් අරකත් බොරු කරන්න බෑ. ඉතින් විපස්සනායෙන් බලන කෙනාට ආය ආත්මයක් හොලා ආත්මයක් ඇති කරලා සුව කරලා අනුන්ට දෙන්න ඕනේ නෑ. නමුත් මුලින් පටන් ගන්න එකනට ආනුභුබ්බේ වැඩපිළිවෙලේ නොදන්නා දනසිට දන්නා දන්ට යන වැඩපිළිවෙලට නොදන්නා තැනින් පටන් ගන්න යන වැඩපිළිවෙලදී Tamanට මෛත්‍රී කිරීම තමයි දැන් හැමතැනම කෙරේ. විශේෂයෙන්ම තේරවාදක.